සමහරට පස්සට දාන්න උනා. ඉතින් අපි මෙතෙන් පටන් පහ වෙනකන් පුරුදු පරිදි ඒකමාර්ග කාලය යපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් අපේ ධර්ම සාකච්ඡාවේ නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමෙන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි විජේ මහත්මයන් ඉල්ලා සිටිමු පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರයේ ආරම්භ කළ දින විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසේ ප්‍රශ්න 19ක් ලැබිලා තියෙනවා 19න් 18ක් භාවනා පිළිබඳව එකක් ධර්මදේශනයේ පිළිබඳව ඊයේ අපිට ඉතුරු වෙච්ච ප්‍රශ්න තුනක් තියෙනවා ධර්මදේශනයේ පිළිබඳව ඒ ප්‍රශ්න ඉස්සෙල්ල ගන්නවද එහෙම නැත්නම් භාවනා ප්‍රශ්න ඉවර කරලා ධර්මදේශනා ඊයේ අතුර නතර කර ප්‍රශ්න වලින් පටන් ගමු තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ ඉදිරිපත් කළ සක්මනේදී සතිය පිහිටවීම සම්බන්ධවයි ප්‍රශ්නයේ කෙටියෙන් එදිනදා ජීවිතයේදී ඇවිද යන විට වරහන් ඇතුලේ උදාහරණ වශයෙන් වැඩ කරන ස්ථානයේදී shopping center එකේ බඩු ගැනීමට යාමේදී කිසිදු මතක් කිරීමක් හෝ ආයාසකින් තොරව ඇවිද යාම පිළිබඳ සතිය පිහිටයි විනාඩි කිහිපයක් පමණි නමුත් මා සිතාමතාම ඒ ක්‍රියාව තවදුරටත් කරගෙන කරගෙන යමි ඊයේ සඳහන් නොකලත් අනිකුත් එදිනදා ජීවිතයේ කාර්යයන්හිදී සතිය කොහේ හෝ සිට පැමිණේ. උදාහරණ ස්නානය, අතුගෑම වගේ දේවල් වලදී බොහෝම සුළු මොහොතකට ඔබ වහන්සේගේ උපදේශයේ වූයේ මේ වැඩ දියුණු කර ගැනීමට අනුග්‍රහ කරන ලෙසයි. සතියට ගෙට ඒමට දොර ඇර තබන ලෙසයි. මේ අනුග්‍රහ කිරීම කෙසේ විය යුතුදයි මාහට අනුකම්පාවෙන් විස්තර කර දෙන මෙන් ඔබ කැපත්ව ඉල්ලා සිටිමි. දෙවෙනි කොටස මේකට අදාළ වෙන්නේ නැහැ තමයි කියවන්නේ. ඔබ වහන්සේට නිරෝගී හා දීර්ඝායුෂ පතමි. ඒක ඇත්තට ආරම්භ කරන ක්‍රමය කියලා දෙන්න ඕනේ. දැන් ආරම්භ වෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන එකට සාදර වෙන එකයි. ඉතින් ඒක නිසා අපි දැනගෙන අපි අගේ හිතට දැම්මොත් කොයි වෙලාවක හෝ Taman ඉන්න ඉරියවට හිත આવොත් ඒ ඉන්න කිසිම වෙලාවක ආතතියක් ඔලුවට එන්නේ නැහැ. කිසිම වෙලාවක අසහනයක් නැහැ. ඉතින් අපි හිතට කියන්න ඕන ඔබට අසහනේ ආතතිය ඕන නම් පිටපලයන්. අසහනේ ආතති ඕනේ නැත්තම් මෙහෙවරේ ඉන්නේ. එතකොට අපිට බලාගන්න පුළුවන් හිත කැමැති කෝකෙද ඉන්න කැමැති කියලා. යාර මූජි කියලා එක්කෙනෙක් ඉන්නවා YouTube එකේ. ඒ මම හිතන්නේ කැරිබියන් කන්ට්‍රි වල හිටපු මිනිසෙක්. යාගෙන මං කිසියෙත්ම ගුරුවරයෙක් නෙවෙයි. නමුත් හරියට මිනිස්සු මයි ළඟට එනවා. මේ මේ ආසහනේ ආතතිය කියලා. ඉතින් මේ මිනිස්සු හිතන ඇති මට ආතතිය අසහන නැහැ කියලා. ඉතින් මම මේ මිනිස්සුන්ට කියනවලු ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන ආතතිය අසහන එක්ක ඒක මට දීලා යන්න කියලා. ඒක මයි ළඟ තියලා එක එකක්වත් යන්නේ නැතුළු ඔක්කොම අරගෙන මුළු යන්නේ. ඉතින් මම කියනවලු මේ ආතතියට උඹේ හිත නැතුව ජීවත් වෙන්න බෑ. නැත්නම් උඹේ හිතට පුළුවන් ආතතිය නැතුව ජීවත් වෙන්න. තමත් කොයි වෙලාව හරි කයේ ජීවත් වෙනවා ආතතිය නැතුව ඉන්නේ. ඉතින් අපේ හිතට කියන්න ආතතිය ඕනේ නම් අතීතයට යන්න අනාගතයට යන්න වෙන කෙනෙක් ගාවට යන්න වෙන තැනකට යන්න ඕන තරම් යන්න අරින්න. ඒක මේ නැත්නම් ඒකත් ආතතියක් කරගන්නවා හිත. ආතතිය එපා නම් මම දැන් මෙතන. ඒ තරම් සරල දෙයක් හිතට මතක් කරලා දුන්නා පස්සේ දවස හිත ලැජ්ජ හිතෙනවා මේ එක එකනට කිය කියා මේ මෙච්චර ලස්සන ക്ഷേම භූමියක් තියෙද්දි මෙච්චර ලස්සන ക്ഷേම නිර්වෘල් තනක් තියෙද්දි මෙච්චර ලස්සන නික්ලේශී තනක් තියෙද්දි අර කෙලෙස් සහිත කෙලෙ මල සහිත කාන්තාරයකට වැටලා ඉන්නේ ඇයි මේ අශෝකං විරජං ඛේමං ඒතම් මංගලමුතුං ශෝක නොකරන ക്ഷේමය විරජ වූ තැන මෙතන. ඒ චිත විට යනවන යන්නරි. එimhe අවස්ථාව දීලා ඒක හෙටට නිතරම කියනවා ඔබට ඕන නම් ආදිතිය පිටපලයි. ඒක අනිවාර්යම ඕනේ යාට. ආදිතිය එපා නම් ගෙටෙන්නේ. ගෙටෙන්නේ නැනකොට හිටගෙන හිටියාමකෝ ඉඳගෙන හිටියාමකෝ මොන ඉරියව්වේ හිටියා ප්‍රශ්නයක් නැහැ. ඉතින් බුද්ධ ඥානසේ බෙල දෙනවා ගතී චිතේ නිසින්නේ සුත්තේ జాగෘතේ වාසිතේ සුන් හැම තැනදීම දැනගෙන ඉන්නේ කියලා. ඉතින් චාරපස්සාව කම්මේ දක්වා බුදුරජාණන්සේගේ කරුණා පැතිරලා තියෙනවා. රසිකලියට ගියත් මේක කරගෙන ඉන්නේ. එතකොට සතිය පිහිටලා කිසිම අතතියක් නැහැ. ඉතින් අපි කොච්චරක් ඒතියෙද්දී මේ පිට යනවයි කියලා ඉසాత බැනගෙන ආඳානන එක තල්ලි තියන අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කිය කිය ඔක්කොටම කී කිය ඇවිද බලන්න බෝ මට තියෙන දුක කැටි මොකද කරන්නේ ඉතින් මෙච්චර මේ ලස්සන මේ වටේ කරකෙන්නේ නැතුව ගෙටම වරෙන් වටේ වටේ කරකෙන්නේ නැතුව ඉතින් පෙන්නලා දුන්නාට පස්සේ හිතට නිතරම මතක් කරනවා ඔබට ඕනේ නම් ඵලයක්. ඔය ගියේ නැත්තම් ඒකට නිකන් ඒ හිතට තියෙනවා පොඩි අප්සෙට් එකක්. ඔය ගෙදරින්ම බත් කාලා හරියන්නේ නැහැ ඉඳලා හිටලා ඔය ජංක් ෆුඩ් ටික කරීමේ කණ්ඩෝ. කඩේශෝරු කියලා කියන්නේ. ඒක හොඳයි ඒක නරක නෑ. අපි දැනගන්න ඕනේ ඊට පස්සේ කාලයක් ආයෙ නොකා ඉඳලා sugar level එක බස ගන්න වෙනවා, කොලෙස්ටරෝල් බස ගන්න වෙනවා. වරින් වර ගිහිල්ලා ඔහොම කෑවට කමක් නැහැ. ඒ නිසා හිතට යන්න අරින්න පෙන්ලා දෙන එකයි තියෙන්නේ. ධර්ම සරණයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මම සතිය පුහුණු කිරීමට ආධුනිකයෙකු වන අතර මේ මගේ දෙවන කමඨහන් වார்த்தාවයි. මා ඊයේ සහ අද දින සක්මන් සහ පරයන්ක භාවනාවලදී ලද අධ්‍යක්ීම් ඔබ වහන්සේට ඉදිරිපත් කර අවවාද අනුශාසනා ලැබීමට කැමැත්තෙමි. සක්මන් භාවනාව සිටගෙන සිටි ඉරියව්වට සිත තබා ඉන්පසු සක්මනේදී තද පොළොව තදවන අයුරු දෙස සතියෙන් බලා සිටීමේ වරින් වර සිතුවිලි ඔස්සේ සිත පිට ගියත් ඒ වැටහුණු වහා නැවත සතිය සක්මනට පිහිට වේ. සක්මන අවසන්ව වතුර පානය කිරීම උත්සාහ කළ අවස්ථාවේ අවට පෝඳුරුවන් සිටනාසේ දිස්තුන නිසා අතින් සෙමින් පවන් සැලීමේ. නමුත් හොඳින් බලන විට ඒ පෝඳුරුවන් නොවන බව වැටහුණි. විත්‍ය සහ දේශ අතර යම් යම් දේවල් නිදහසේ පාවෙනවා මෙන් දිස්විනි. වඩාත් විමසිල්ලෙන් බලන විට ඒවා හරියට අන්වීක්ෂයකින් බලන විට එහා මෙහා දුවන ශෛල පිළින්නාක් වෙන්විය. මෙම தත්ත්වයේ ඊයේ සවස්වර පුරාම පැවති අතර අද උදෑසන වන විට නැතිව ගොස්ය. මින් පෙර මෙවන් අත්දැකීමක් ලබා නැති අතර ඔබ වහන්සේගේ කාරුණික මඟ පෙන්වීම මහත්සේ සගය කොට සැලකෙමි. පරියංක භාවනාව ආස්වාද ප්‍රස්වාසයේ මූලික කර්මස්ථානයේ කොට භාවනාව ඇරඹීමි. ඊට පෙර බොහෝ අවස්ථාවල නොදැනීම ගැඹුරු නින්දකට යෑම සහ ගැස්සී අවදි වී නැවත මූල කර්මස්ථානයට ඒම අත්දැකීමි. එතෙන් පටන් මග සලකුණු කොටගෙන මෙම ගැඹුරු නින්දට යෑම සතියෙන් බලා සිටීමට උත්සාහ ගතිමි. ඊයේ සවස පරයන්ක භාවනාවේදී එකවරම ඔන්න දැන් ගැඹුරු නින්ද ළඟ ළඟම ඉනවා යයි දැනී ඒ දිස වඩා සතිමත්ව බලා සිටීමි. එවිට විවිධ ආකාර ආලෝකයන් දිස්වන්නට විය. මේ දෙසද ඊටම සතියෙන් යුක්තව විනාඩි 5-6ක් පමණ නිදහසේ බලා සිටීමි. මේ අවස්ථාවේ කය කිසිදු දැනීමක් නොතිබුණු අතර මම මේ ශාලාවේ භාවනා කරන මායයි දැන සිටියෙමි. මෙම தત્ත්වයේ අද උදේ එක් පරයන්ක භාවනාකදීද නැවත අත්දුටු වෙමි. මේ දොසක් ඇතුත් කරුණාවෙන් පාදා දෙන සේක්වා. භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ අවවාද අනුශාසනාගේ කොට සලකමි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝාෂ පත මිතුරන් සරණයි. මම හිතන්නේ මට අවුරුදු 14 15 වගේ මතකයි භාවනා ගැන කතාවක් තිබුණෙත් නැහැ. නිකන් තන බිත්තක උඩු බැල්ලෙන් බලාගෙන ඉන්නකොට අහස දිහා සුදු යහස බලනකොට අහස පුරාම නලියනවා. ඇත්තක පිහලා බැලුවා ආයෙත් නලියනවා. ඊට පස්සේ මම ඉතින් හිතාගත්ත ගණන් ගන්න දෙයක් නැහැ. හරියට නිකන් ගිනි මැලයකට උඩ තියෙන මේ මිරිගෝ වගේ. ගිනි මැලයකට උඩ වාතය රත් වුණාට පස්සේ එහා පැත්තේ පේනේ ඔක්කොම කැළඹිලානේ තියෙන්නේ. අන්න ඒ වගේ ඊට පස්සේ දමන් දන්නේ මේක මේ හොඳට හිත විවේක වෙච්චාම අපිට මේ අහස සහ ඇහැ අතර තන එක එක වෙලාවට ફોકસ වෙන්න පටන් ගන්නවා. ඉතින් අතරමැද මොනවදෝ තියෙනවා. අපිට වෙන්නේ මොනවත් නැහැ කියලා හිස් කියලා. නමුත් බනෝට නිකන් පණුවන ලියනවා වගේ, කෝඳුරු නටනවා වගේ, එහෙම නැත්නම් මේ එක එක එක එක මේ මිරිඟුවක් නටනවා වගේ කොයි වෙලාවෙත් තියෙනවා. ඉතින් assembly එක වෙලාවේ මේ අපි ගිහිල්ලා පන්ති පන්ති හිට ගන්න. ඊට ගත්තාම සඳුදා දවසේ පාසල් ගීතේ ගහනවා. පේරාදෙනියේ විදුහල් මහුනි කුණු කුණු කුණු කුණු කුණු කුණු කුණු පේ. හැමදාම ඒ නිසා මම පිටිය දිහාම බලන ඉන්නවා. පිටියේ එක තිතක් තියෙනවා. ඒක බලනකොට මුළු වටේට නලියන්න පටන්. ඊට පස්සේ තිත නැති වෙනවා. ආයෙසරයක් වන්ට උන තිත පේනවා. ඉතින් තාමත් යනවා පේරාදෙනියේ කුණු කුණු කුණු කුණු කුණු කුණු ඉතින් මං හිතුවා මොකක් හරි අප්සෙට් එකක් ඇති කියන්න බෑ මොකද පොඩි අයියත් එක්ක ඉඳිරු කීපුවාන් ගහන. ඔය ඌව මේ හරියන්නේ නැහැ ඌත් එක්ක ඌ අන්තිම මේ හරියටම අකුරට වැඩ කරන එකේ. ඉතින් මම ඕවා සාමාන්‍ය කියන්නේ. ඊපස්සේ භාවනා කරනකොට දැක්කේ මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක දාලා බැලුවොත් අනික්ෂේත තමයි සෛල නෙමෙයි පේන්නේ ශුද්‍ර ජීවී. අපි නෙමටෝඩ්ස් අයින ස්ලයිඩ් එකක් අරගත්තොත් පල්ලෙච්ච වතුර ටිකක් මයික්‍රෝ දාලා 5 ගුණයක් 10 ගුණයක් 40 ගුණයක් ලොක් කරලා බලනකොට හැම තැනම නටනවා. අපි බොන වතුරුනත් ඇති. ඉතින් මේක අර ඇම්ප්ලිෆයි වෙනවා. ඔක්කොම තියෙන හොඳට පිරිසුදු වෙන හැබැයි යමක් දේශ බලන්න හොඳ නැහැ. ඔහේ බලහන් ඉන්න එකයි කරන්නේ. ආහස දිහා බලහන් ඉන්නට ආහස නෙවෙයි බලන්නේ. ඒකට ඒ අතරමැද මොනවද නලියන ගතියක් තියෙන. ඒක භාවනාවෙන් මෙන එකක් නෙවෙයි. හිත විස්කලංක වෙන්න ඕන. දෙයකට එල්ල වෙන්නේ ඒක නිසා කියනවා ඕනම වෙලාවක පිස්සෙක්ගේ ඇස් දෙක බැලුවොත් ඇස් එල්ල වෙලා නැහැ. පොඩි ළමයිගේ ඇස් දෙක බැලුවොත් එල්ල වෙලා නැහැ. රහතන් වහන්සේගේ නම ඇස් දෙක බැලුවොත් එල්ල වෙලා නැහැ. නිසා රහතන් වහන්සේ පිස්සයි හරිම සමානයි කියලා මේ මේ බැලුවට සීත්‍රු යන්නේ අපිට පේන්නේ මේ අපේ දිහා බලා ඉනවා කියලා. නමුත් ඒ සීත්‍රු යන පිස්සත් එහෙමයි. බැලුවට මේ එක දෙයක් දිහා බලන්නේ මේ කතා කරන ඔය ඔය හෙල්ලෙනවා. පොඩි බබෙක්ගෙත් ඇත්ත එක ෆෝකස් වෙලා නැහැ. ඇත්ත එක වෙන වෙනම ෆ්ලෝට් වෙන්නේ. එදී එතකොට මේ ඇහෙන් බැලුවට එතන එතකින් ඒක ඉවරයි. දිට්ටි දිට්ට මට්ට. බලන්නේ අන්ධෙක් වගේ. බලන දෙයට ෆෝකස් වෙලා නැහැ. ඉතින් ඒ වගේ වෙනකොට මේ අතරමැද තියෙන දේවල් මේ නෑ කියලා කිව්වට මොනවද ඕ පේනවා. ඒ නළු වෙනවා පේනවා. ඇමීබා වගේ පේනවා, ඩෙමටෝඩ්ස් වගේ පේනවා. එහෙම නැත්නම් පණුනලියන වගේ පේනවා. ඇත් දෙක පියපි අපි බලනවා. ඒ නිසා ඒක මතක තියාගන්න මේ හොඳට ඒකලස් වෙච්ච දෙයක්. විවේකයට අවිල්ලා තියෙන කතාවෙත් පිටිපස්සේදී පෙන්න තියෙන්නේ වරික ඇතුළත හිස් පිටත තියෙනා වගේ පේනවා. වරස පිටත සම්පූර්ණයෙන්ම හිස් ඇතුළත මොනවද තියෙනා වගේ පේනවා. ඉතින් ඔයන්නේ අපි නිල්ලම ඉන්න කාලේ හිටිය උලපනේ අම්මා කියලා එක්කනේ. අමුතුම જાති. ඒක මම හිතන්නේ එතකොටත් අවුරුදු 80ක් විතර ඇති. ওই අම්මගේ මේ තනමැත්තේ තිබුණ පිළිකාව. ඒක හොඳටම එළියට ඇවිල්ලා. ඉතින් ඒක නිසා කවුරුත් කිව්වට ගණන් ගන්න. ඒ කියන්නේ අම්මා කියන්නේ කල්යාණ මිත්‍යයි කියන්නේ. එයා එක්ක එයා ඉස්සරලා එහෙම නැත්නම් මං යයි නැත්නම් අපි දෙන්න එකට යන. ඒ කියන්නේ කිසිසේත්ම පිට නරක කරගන්න. ඉතින් අපි ඔක්කොමලා දොස්තරලා ඇවිල්ලා කිනෝක පිළිකාවක්. හරි හරි ඒක මගේ කල්යාණ මිත්‍යයි. මොන්නම තාරෙන්වත් ද්වේෂ කරන්නේ. අනේ අදින වෙලාව ස්පිතාලේ ගිහලා ඊළඟ දවසේ ගොඩින් මහත්තයා ගියා බලන්න. ඉස්පිරිතාලෙන් එළියට දුවන ගිල මහබෝස්තන් වහන්සේ වඩනවා අනේ අම්මේ මේක ඉන්නේ ඉන්න හරියක් ඉන්නේ සුරංගනාවියෝ ඉන්න හරියක් ඉන්නේ දෙවියෝ දෙවතාවෝ බුදුමාහාර විදිහට මට සලකන්නේ කියලා නර්ස්ලට කියන්නේ දිව්‍යාංගනාව කියලා දොස්තරලට කියන්නේ දෙවතාවෝ කියලා වැඩ කරන අයට කියන්නේ බුදුම ලෝකයක් ඉතින් දොස්තර නම් ගොඩින් කියලා දිනවා අම්මා බැනුම් අහන්න වෙයි මේ ලෙඩ බල වෙලාවක් නෙවෙයි මම මේ හදිස්සි ආවේ ඇඳට ගිහිල්ලා පොඩ්ඩක් කාන්සිලා ඉන්න මං ආවට කමන්නේ කියලා. කොහොම ඉන්නද මාත්‍යෝ මෙහෙම සැලකිල්ල. පුදුම සැලකිල්ලක් තියෙනවා. අම්මට මොනවද දැනෙන්නේ කියලා. මොනවද දැනෙන්නේ මේක හිස්නව. ඒ කියන්නේ ඉතින් මාත්‍යෝ මේක හිස් මේක ඇතුලේ බැලුවම නික මොනවද තියෙන්නේ මොකක්දම නැහැ. හිස්. අර පිට පිටත් ඉතින් හිස්ම නෙවෙන්න. ඉතින් පිටයි ඇතුලේ කියලා මොන පිස්සුද මහත්තයා එහෙම ගන්නෑ. ඊය හිස්. ඉතින් ගොඩින් ඇවිල්ලා කියනවා මේ හිතේ නිල්ලඹේ මේ ජීවිතේ මං කවුරු හරි සෝවන් වුණයි කියලා දැක්කනම් ඔන්න උලපණිය අම්ම තමයි. මොනම දෙයක් කරන පිළික හැදිලා හොඳටම මේ භයානක තත්ත්වයක්. මොනම තාලෙන්වත් දුකක් දෙන්න බෑ. ඒකට මම පැවිදි වෙන්නේ ඉස්සෙල්ලා මං ගෙදිට ගියා. ගෙදිට යනට හොඳටම අන්තිමයි. ඇඳේ හිටියේ. ඊපස්සේ ගිය ගමන්ම දුව කියලා ඉස්සරහට ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ කොඩින් ගියාට පස්සේ මම තමයි නිල්ලම් බැලුවේ මාත් බොස්තන් වහන්සේ නමක් කියලා තමයි හඳුනාගත්තේ. ඒකට උපුල් මල්ලි ළඟ ඉඳලා කිව්වා මේ මහත්තයා දැන් අම්මා පැවිදිින්න යන්න හදන්නේ කියලා. දුම්මාකාර සද්දාවක්. ඒකට උපුල් මල්ලි කිව්වා මේ නිල්ලම නෑ. දැන් යන්නේ මීචිරගල අනේ පුතේ මට දිශාව පෙන්නපන්. මේ මීචිරගල දිශාවට මගේ নমස්කාරය වේවා. ඒ ඒ මුදිතාව. ඇතුළත් 30 මහත්යෝ පිටත් 30 තමයි. ඉතින් මේ දෙක නැත්තම් මම මධ්‍යස්ථානයක් දුක දරන තනක් පදනමක් නැහැනේ. දේවල් තියෙන තාක්කල් දුක දරනවා. එක්ක ඇතුළත දේවල් තියෙන එක්ක පිට නැහැ. එක්ක පිට දේවල් තියෙන ඇතුළත නැහැ. ඒක ඔක මාරු කර කර මාරු කර කර පෙන්නනවා. කවදා හෝ මේ දෙකේම ශූන්‍යයි, තුච්ඡයි, රිත්යි, අනත්තයි, පරතෝ කියන தත්වෙට එනකන් අපි තාම තියනවා කියන හැඟීමෙන් තමයි ඉන්නේ. අපිට ඕනෙත් තියෙන එකක් තමයි නිමිත්තක්, අරමුණක්. නමුත් භාවනා කරලා කරලා කරලි ගුණාට පස්සේ පේනවා. තියෙනවයි කියලා බැලුවොත් තියෙනවා තමයි. හැබැයි බුදුහාමුදුරු කියන්නේ මේක අනිමිත්ත බලන්න අනිත්‍ය බලන්න මම නෙවෙයි කියලා බලන්න ඉතින් බැලුවොත් නැහැ කියලා නැහැ බැලුවොත් තියනවා කියලා තියෙනවා අන්න ඔය වෙනස කවදා වෙයිද ඉතින් ඒක නිසා හොඳම වැඩේ තියෙන දෙයක් තියෙනවනම් හොඳට ඒක දිහා බලන්න ඒක ගෙවෙන කම්ම බලන්න ආයෙසරයක් මොකක්ද මම ගෙවෙන කම්ම බලන්න ඒකට කියනවා Nirodhe දකින්නයි කියන්නේ. Nirodhe බලන ක්‍රමයට තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. Nirodhe දැකීම තමයි තුන්වෙනි ආර්ය සත්‍යය. දෙයක් බලන්නේ ඒකෙන් කෑදරකමකට බදා ගන්න මගේ කියන්නේ ඒක ගෙවෙනකම් බලනවා. ඊට පස්සේ දකින දකින දේ, පේන පේන දේ ගෙවෙනකම් බලන එකට කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒ නිසා මේකේ මේ ආංශික සාක්ෂාත්කරණයක් තියෙන්නේ. එනේන දේ බලන්න. බලන්නේ ඒක මේ අල්ල බදා ගන්න පැත්තෙන් නෙවෙයි ගෙවෙන පැත්තෙන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි කර ස්වාමීන් වහන්සේ මීට පෙර භාවනාව යනු පරයන්කේ පමණක් බව දැන සිටි මාහට මෙම භාවනා වැඩමුළුවේදී සක්මන හඳුනා ගන්නට ලැබීම මාලද මහත් වාග්යකි. සක්මන් භාවනාව විනාඩි 30ක් පමණ වඩා පරයන්කයට වාඩි වූ විට සතිය පිහිටුවා ගැනීමට බොහෝ පහසුර බව අත්දැකෙමි. ඊයේ දිනේ උදෑසන පරයන්කයේදී සිහිය පවත්වා ගැනීමට අපහසු විය. පසුව සක්මන් හොඳින් විනාඩි 30ක් පමණ කර පරයන්කට වාඩි වූ විට සිහිය හොඳින් වැඩිනි. අද දින උදෑසන මෙලෙස සක්මන විනාඩි 30ක් පමණ හොඳින් වඩා පරයන්කේ පරයන්ක භාවනාවට වාඩි වූ වෙමි. මගේ මූල කර්මස්ථානයේ වූ ආනාපාන සතියයි. පරයන්කයට වාඩි වී නාසාග්‍රයේ හුස්ම රැල්ල ඇතුළු වන පිටවන හැටි හොඳින් නිරීක්ෂණය කෙලෙමි. වැඩි වේලාවක් නොගොස් මාගේ කයෙහි සැහැල්ලුව ඇතිවිය. නාසාග්‍රයේ හුස්ම රැල්ලේ ගොරෝසු බව සියුම් වී යන ආකාරය මම හොඳින් නිරීක්ෂණය කෙලෙමි. හුස්ම රැල්ල සියුම් වීගෙන යන ආකාරයත් මට මත් ස්වභාවයක් විදිමත ගතියක් දැනෙන ආකාරයත් 35ට කඩා වැටෙන ආකාරයක් දැනිනි. ඔබ වහන්සේ පැවසු පරිදි මේ අවස්ථාවේ සිහිය ඩබල් ඩෝස් කර බැලිය යුතු බව මට මතක් විය. එම නිසා නිදිමත ස්වභාවය දරුණද හොඳින් හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී හුස්ම රැල්ල ඉතා සියුම් වී නැති වී යන ආකාරය නිදිමත ස්වභාවයෙන් නිරීක්ෂණය කළේදී. AC එක වැඩ කරන શબ્දයක් මගේ පපුව උස් පහත් වන ආකාරයක් දැනුන නිසාත් මා නිදි නැති බවත් මැරි නැති බවත් අවබෝධ කර ගතිමි. එම අවස්ථාවේ ශරීරයේ බොහෝ ශරීරයේ බොහෝ සැහැල් වී තිබිනි. ටික වේලාවකින් නැවත හුස්මක් වැටි හුස්ම රැල්ල නැවත සියුම්ව පටන්ගෙන ගොරෝසු වන ආකාරය නිරීක්ෂණය කෙරෙමි. එවිට කඩා වැටී තිබූ බෙල්ල ක්‍රමෙන් කෙලින් වී වක්ස් ස්වභාවයේ නිදිමත ස්වභාවයේ නැති වෙන බව මට දැනිනි. සිතුවිලි ගලා ආවේය. උපහාසයේ කිව් පරිදි හර්මානිස් මාමාගේ 10 සිට දෙක වීමට අනේ අර අරමානිස් නෙමෙයි මේක. එහෙම එහෙම කියන්නේ නැහැ අමාරසයට අනම්මනම් කියන්නේ. මේක අමාරසෙන් නෝන හර්මානිස් දෙලිල් තියෙන. ඒක අනුපූර්ණ බරපතල වැරද්දක්. අර්මස්මාමාගේ 10 සිට දෙකවීමට සුළු වෙලා ගියා යන සිතුවිල්ල මගේ සිතට පැමිණි පැමිණ ඇස්සර බැලීමට සිතුනි ඒ වන විට විනාඩි 35ක් බාල්දිය නෑ ඇසල බලනකොට බාල්දිය ඒ වන විට විනාඩි 35 40 පමණ ගත වී තිබිනි නමුත් මාගේ හිතේ අමුතු හැඟීමක් සතුටක් තිබිනි මා ඉරියව වෙනස් කළද නැවත ආනාපානය මෙනෙහි කළ විට නැවත සිහිය පිටවීමට වැඩි කාලයක් ගත වූයේ නැත නැවත හුස්ම සියුම් වන ආකාරයත් හුස්ම නැතිවීම අනින්දට වැටෙන ආකාරයත් නැවත සියුම්ම හුස්ම ආරම්භ වී නැවත ගොරෝසු වන ආකාරයත් කයේ කයෙහි බොහෝ සැහැල්ලු ගතියෙන් අත්විඳෙමි. මාහට ඇති ගැටලුව හුස්ම රැළ ක්‍රමෙන් සියුම් වී නැතිව යන අවස්ථාව මම හොඳින් නිරීක්ෂණය කළද එම අවස්ථාවේ ඇත්තටම අපේ ශරීරයේ ආනාපානයෙන් තොරද නැතිනම් සිතේ නිද්‍රාගත ස්වභාවය නිසා හොඳින් නිරීක්ෂණය කළද එය අපට වැටහෙන්නේ නැති බවද මේ අවස්ථාවේ මා මියනකොස් සිටි බව මම දනිමි මේ අවස්ථාව කරුණාවෙන් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට දරුවන් සරණයි ඔබ මේක පටන් ගන්නකොට লীලා තියෙනවා මං හිතා හිටි ඉඳගෙන ඉන්න එක තමයි භාවනාව කියලා නමුත් මට සක්මන ලැබීම වටිනා දෙයක් කියලා කවදා හෝ මම භාවනා කරන එක කියලා හිතාන විට භාවනා කරන එක තමයි වැරද්ද සතිය පිටවෙන එක තමයි හරිම දෙය කියලා තේරිච්ච දවසේ භාවනාගේ කිසිම ප්‍රශ්නයක් ඔළුවට එන්නේ නැහැ භාවනාව කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන එක තමයි අපි හුඟක් වෙලාවයි තන්නේ. ඒකයි අපි මේ භාවනා කරන්න බෑ කියන්නේ. මේ ඉඳගෙන ඉන්න බෑ කියන එක තමයි. භාවනා කියන්නේ සක්මන් පරියන්ක දෙකම කියලා තේරුම් ගත්ත දවසේ නිකන් භාවනා කියන්නේ නිකන් විනෝදාංශයක් විතරයි. භාවනා කියන වචනේ තයින් කළ සතිය පිටුම කියලා ගත්තොත් ඔය කිසිම ආගමික ස්වරූපයක් නැහැ. හැම වෙලාවෙම සතියින් එකයි තියෙන්නේ. ඉතින් එතකොට පේන්න පටන් ගන්නවා නින්දත් අරමුණක් කරන්න පුළුවන්. ඉතින් මන්ට එනකොට කොච්චරක් නිදිමතට සතිය පිටවන්න පුළුවන්ද කොයි වෙලාවක හරි අපි හිතමු නිින්ද ඇවිල්ලා නැත්නම් හිත ලීන වෙලා ඒ බව දැනගෙන ඉන්නකොට මෙයා හොයන්න ගියොත් මේලා ඇත්තටම කයි තියනවාද ඇත්තටම ආනපන තියනවාද කියලා ඒක නිසාම අර තින විවේකේ කැඩෙනවා. පෑදීදියට වර්ධිය එක් වෙනවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කරන තුන යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් පිළිමද මඤ්ඤණා කරන්න ගියොත් ඒක විපරිණාමය. මඤ්ඤණා කිරීම නිසාමයි මේ කාගිදෝ දෙයක් අනාත්ම වූ දෙයක් මගේ කියාගෙන මේ දුකයි මේ අනිත්‍යයටයි පැවිතෙන්නේ. අනිත්‍ය නම් අනිත්‍ය තමයි. දුක නම් දුක තමයි. මගේ නෙවෙයි. ඒ ඒ අහකයට නයි දාගන්න එකට තමයි ඔය කතන්දර ගොදනවා, මඤ්ඤණා කරනවා, ප්‍රපංච කරනවා කියන කරන්නේ ඒක තමයි පෘථජ්ජනයාගේ ප්‍රධානම ජීවනෝපාය. ඔය දෝ යන්නේකක් අරගෙන මේක මගේ කියා ගන්න. ඉතින් ඒ නිසා භාවනා කරනකොට මේ විවේක තැන්න යනකොට ඒක මඤ්ඤණා නොකර ඉන්න බෑ. මොකද ඒක ලොකු අරුමයක් නේ අපට. අනිත් එක මේ අමායිසය වගේ බයිසි බාල්දිය තියනද කියලා බලන්න බෑද? බලනකොට බාල්දිය නෑනේ. වෙලාව බලන්න බෑ. මේ මඤ්ඤණාව නිසාම අර තියෙන පිසුකම නැති වෙනවා. හිතන්න දවතක දැන් හිතන්න මේක භාවනාව කොච්චර පුරුදු කරනවද කියන එක බලන්න දෙයක් නැහැ. ලියන්න තියෙන මල්ල මොනද ඔබ ඔබ බලන්න. එතෙන්ද යනකම්ම යන්න ඕනේ. මේ තියෙන කෝල ගති, කෝඩු ගති, නොදන්න ගති යනකම්ම ඔබල බැලුවත් එකයි නැතත් එකයි තිබ්බහම ඕක නැතුවම තිබ්බත් ඒක සංඥාවක් විතරයි නැතත් ඒක සංඥාවක් විතරයි. තිබ්බත් ඒක මඤ්ඤණාවක් විතරයි නැත්තත් ඒක මඤ්ඤණාවක් විතරයි. ඒ නිසා මේ මඤ්ඤණාව ගැන මොන දිගපල්ල මැනිල්ලක්ද? මොන අදහස් පළ කිරීමක්ද මොන කතන්දර ගෙතිල්ලක්ද මොන ප්‍රපංච කිරීමක්ද කියලා මේ ලෝකයේ කියන්නේ මනෝබුබ්බංගම දෙයක් මනෝසෙට්ට දෙයක් මනෝමය දෙයක් ඉතින් උගට මේක ගණන් හිලව හදන්න කියලා බොකට මේ ආතතියක් ගන්නෙ ඒ නිසා ගණන් හිලව හදන හේතු තියෙන මඤ්ඤණති හේතුන ඒකත් මම නෙවෙයි ගණන් හිලව හදන්නේ නැති විවේකයේ දාගෙන ඒකත් මම නෙවෙයි දෙකටම සමතුලිත භාවය නැත්නම් සමතේ බලන්න යනවනම් මිනිස්සෙක් කියලා බෑනේ. එක්ක අමනුස්සෙක් වෙන්න නැත්නම් උත්තරී මනුස්ස ධර්මයක් වෙන්න ඕන. නිසා භාවනා කළොත් එන්නේ ගියේ නැති කිසිම කෙනෙක් මේ ස්වභාවක නැහැ. නමුත් ගියාට පස්සේ ඒක මගේ බුද්ධියට සින්න කරගන්න හදනවා. මගේ දැනුමට යට කරගන්න හදනවා. මගේ මිම්මට ගන්න හදනවා. ඒ නිසාම ඒක විකෘතියක් බාටපත් වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච දේ ඒ විදිහට මෙන්න කතන්දර ගෙතීමකින් තොරව ෆැබ්‍රිකේෂන් නැතුව ස්ටෝරි ටෙලින් නැතුව මඤ්ඤණා නොකර ප්‍රපංච නොකර ඉන්න නම් කොච්චරක් ඒක වශී කරන්න ඕනද කොච්චරක් ඒක සිද්ධි කරන්න ඕනද මඤ්ඤණා කෙරුවත් ගණන් ගන්න එපා දැන් මට වැරදිලා මං කාට හරි ඒ ගැන මත ප්‍රකාශ කරනවා ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ ගිහිල්ලා කියනවනේ ඒක මට මගේ කුටමැද දෙඩවීමක් සමා වෙන්න අවශ්‍ය නෑ ඒ නිසා මේ යේන යේනේ මංජන්ති තතෝතං හෝති අඤ්ඤතා කියලා කියන එක මේ ශ්‍රෝඩින්ජර් කියන විද්‍යාඥයා හොයාගෙන තියෙන අවුරුදු 200කට ඉස්සෙල්ලා Schrodinger energy waves collapse only when your consciousness interact, not otherwise. Whenever the energy wave interacted with your consciousness, it collapses and then it becomes a shape. If it is not interacting, it's just energy. Isaac Newton කියනවා අවකාශයේ යමක් ගමන් කරනකොට ගමන් කරන සරලවම තමයි. යමක් වැදුනොත් වැදිච්ච දෙයට ප්‍රතිපක්ෂ බලයක් ඇති වෙලා ඒ හා සමාන ගමන්පතේ මාරු වෙනවා. මේ නැත්නම් මේ කෙලින් යන එක. නිසා කොන්ෂස්නස් එක ගියේ නැති තැනවල කක්ක නැහැ. කොන්ෂස්නස් එක ගිය හැම තැනම කක්කා. ඒ නිසා අපි කොන්ෂස්නස් එක නැත්නම් මේ විඥානේ අසරණ කරන වැඩක් මේ කරන්නේ. ඉතින් විඥානේ තමයි මේ වෙලාවේ කූර ගහලා බලන්න හදන්නේ මේකේ සතිය තියනවාද? හුස්ම තියනවාද? කය තියනවාද? බාහිර රූප තියනවාද කියලා මන්නේ අය ප්‍රශ්නයක් නැහැ. කරලා කරලා කරලා බලන්න විඥානේට සෙල්ලම් කරන්න අරින්න එකක්වත් මම කියන්නේ නැහැ. ඒක උනායේ නැතයි මෙන්නයි නැතුවයි ප්‍රපංච කෙරුවයි නැතයි එහෙම නැත්නම් මඤ්ඤණා කෙරුවයි නැතයි කියන එක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් උනත් ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් ඒක තමයි මේකට කියන්න තියෙන පාඩම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ පොඩි පැටලිස් භාගයක් තියෙනවා මම ඒක කියනවා දවස් 4ක පමණ කාලයක් පරයන්කේ හා සක්මණේ සතිය පැවැත්වීමට දැඩි වෙහසක් ගත් දෙමි පරයන්කේ සමතේ වැඩිීමේදී දැනෙන නිදිමත ගතිය නිසා එය එපා කරපු භාවනාවක් විය. එය එය එපා කරපු භාවනාවක් විය. ඔබ වහන්සේට පින් සිද්ධ වෙන සක්මණේ ලද ගැම්ම නිසා සමතේට දැන් ඇලුම් කරමි. මට සමතේදී සිත සංසිඳීමට පත්වන්න දිගු වේලාවක් දැඩි ආයාසයක් ගත යුතුය. එවිට සිත දැඩි නින්දක ස්වභාවයට ගොස් විවිධ දේ සිහින ලෙස පෙනෙන සැටි පූර්ණ අවදීන් බලා සිටිනවා හැර ඉන්හිහාට සතිය පවත්වන්න නොහැකි විය. අරමුණක මුල මැද අග බලන්නට කියා කියන්නේ කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. අද ප්‍රථම වරට මෙතෙක් සතිය පීඩවීමෙන් ලද උදව්ව ප්‍රයෝජනටගෙන පරයන්කේදී මට හුරු විදර්ශනාවට සිතේ දෙවෙමි. සමතේදී සිත එක්තෙන් කර ගන්න දිගු කාලයක් දැඩි වෙහසක් ගන්නට සිදු වුවත් විදර්ශනාවෙන් ඉතා ඉක්මනට සිත සංසිඳෙන්න පටන් ගත් බව වැටහිනි. අද උදෑසන පැයක පමණ කාලයක් සිතේ දැඩි නිහඬ බවකින් නමුත් පූර්ණ අවදීන් පරයන්කේ සිටියෙමි. අමුතුවෙන් සිටීමක්ද නොතිබිනි. කය සැහැල්ලුය. හෝල් එකේ තිබුණු තිබූ ශබ්ද ඇසුණත් එය සිතේ නිහඬතාවයට බාධාවක් නොවිය. යම් අරමුණු සිතට දා බැලුවද ඒ ගැන ජජ්මන්ට් එකක් දෙන්නටද සිතට උමනා නැත. පරියන්කේ නැගී සිටීමට හෝ රැඳී සිටීමටවත් සිතට උමනා නැත. විශේෂ ප්‍රබෝධයක්ද නොතිබිනි. සිත කම්මැලි වී කියාද කිව නොහැක. ගල් ස්වාමීන් වහන්සේ මෙන් ඉදිරියට කළ යුත්තත් මාලද අධ්‍යක්ීම පහදා දෙන්න තිරුවන් සරණයි. ඔය කියන සමත විදර්ශනා කියන වචන දෙක අයින් කරා නම් ලේසි තේරුම් ගන්න. මුල් කොටස පේනවා සමථ සමාධිය හරියනකොට එපා වීම එනවායි කියලා. උකට බුදුජානන්ත කියන්නේ විරාගය කියන වචනේ. ආශාවට කියනවා රාගය කියලා. රාගය අනිත් පැත්ත තමයි විරාගය කියන්නේ. ඉතින් බුදුජානක කියනවා විරාගෝ සෙට්ඨෝ ධම්මාන. ධර්මයෙන් කියන වටිනාම දේ තමයි මේ විරාගය. ඒකට තමයි අපි කම්මැලිකම මූත්ස්පේන්තු ගතිය මේ එපා වෙන ගතිය ඒකාකාරී ගතිය අසරණ ගතිය බය ගතිය ඔක්කොම පහළ වෙන්නේ විරාගය පහළ වෙනකොට තමයි. ඉතින් ඒක නිසා ඒකට කම්මැලිකම නීරසකම වෙනුවට විරාගය උද්දිකලාව පිරිච්ච ගතිය ක්ෂණ සම්පත්‍ය සාසන සම්පත්‍ය කියන වචනේ දාන්න පුරුදු වුණා නම් අපිට තේරෙන පටන් ගන්නවා මේ එපා වෙන ගතිය එනකොට දත එකක් කොහක් බඩේ එකක් කොමක් කිසිම රිලැක්ස් නැති වෙලාවට තමයි ඔක එන්නේ. දෙකේ ඉන වෙලාවනකොට මොනම බාධාවක්වත් නැහැ. නිකම්ම නැගිටලා යන්නේ තමයි. කවුරු හරි දන්නවනම් මෙච්චර ඉක්මනට භවනාදී මගේ රාගේ විරාගේ බවට පත් වෙලා තියෙනවා. දැන් මේකට අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා බලනවනම් යෝනිසමනසිකාරය ඇවිල්ලා තේරෙයි. අයෝනිසමනසිකාරය આવුත් කියනවා හරි කම්මැලි. හරිම නීරසයි. හරිම ඒකාකාරී කියලා අපි අර පෑදිදියට කොහෙන් හරි බොරදී ටිකක් දාගන්න. ඉතින් ඒක සමථ විදර්ශනා ඒවම මොකක්වත් නැතුව මේ භාවනායේ දෙන කම්මැලිකම ද්වේෂයෙන් තොරව බැලුවොත් නිවන් ගන්න. ද්වේෂයක් සහිත බැලුවොත් කෙලෙසක් වෙනවා. ද්වේෂයෙන් බලන්නෙම මේ තණ්හාවට තියෙන ආසාව නිසා. මොනම හරි දෙකින් ප්‍රබෝධමත් කරගන්න හදනවා. මෙච්චර ලස්සන භාවනාවේදී මේ එපා වීම නැත්තම් විරාගයේ එද්දි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ බුදුරජාණන් වහන්සේ වැඩි කරලා තියෙනවා. අපි ඒකට විරාගය කියන නම දාන වෙනුවට කම්මැලි, නීරසයි, අනම්මනම් ගොඩක් જાති කියනවා. ඉතින් කවදද අපේ භාෂාව ආර්ය විවහරයට යන්නේ? මේ ගොඩේ භාෂාවෙන්, බබාගේ භාෂාවෙන් ආර්ය විහාරට යනකොට ඒක එනකොටම පස්සේ සන්තෝෂයක් එනවා. අන්න දැන් වැඩේ හරි. දැන් කිසිම බාධාවක් නැහැ. ඔන්නේ පාවීම එන්න පටන් ගන්නවා. කම්මැලිකම එන්න පටන් ගන්නවා. නිදිමත ගතිය එන්න පටන් ගන්නවා. පාළු ගතිය එන්න පටන් ගන්නවා. බය ගතිය එන්න පටන් ගන්නවා. අසරණ ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් මේක දිහා මෙතෙක් කල මේකට තිබුණ ද්වේෂයෙන් අයින් කරලා බලවු ගමන් ඕඩ නිබ්බිදාව කියන වචනේ දාන්න පුළුවන්. විරාගය කියලා දාන්න පුළුවන්. ඒ නිසා මේ අපි කතා කරන මේ නව බහුකාර්ය ධර්මවල එතන තමයි අඳ ගන්න අඳ ගන්න යන්නේ ප්‍රීතිය පසද්ධිය සුඛය ඊට පස්සේ සමාධිය සමාධියෙන් පස්සේ ඇති හැටිය දැකපු ගමන් විරාගය තමයි එන්නේ නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යම් විමුක්තති විමුක්තන්ති විමුක්ති මුචි ඥානං හෝති ඒ විරාගයට සාදර වෙච්ච දවසේ මුළු ලෝකෙම සතුට පිච්ච තැන මොකද හැම තැනම කම්මැලිකම නැතිේ හැමදැනම පාළුවනේදී ඒ පාළුගතිය සාදර වෙන එකයි කරන්න තියෙන්නේ. ඒක අමාරුයි. මොකද අපි ඒකේ අනිත් පැත්තනේ දඟලන්නේ. අපිට ඕනේ ගෝගෝ ෂෝ එක. Rock music. උඩ දාන්න බිම දාන්න නටන්නනේ. ඉතින් ඒ නිසා මේ රාගයට වෛර කරන සාපේ තමයි සංසාරික. රාගයෙන් විරාගයට වෛර කරන. මුළු භාවනා ලෝකෙම හැම භාවනා මධ්‍යස්ථානෙකම හැම භාවනා ශාලාවකම කම්මැලිකම පිරිලා කැටකවල විකුණන්න පුළුවන්. ඉඳගෙන ඉන්නේ කොයි වෙලාවෙ නැගිටින්ද කියලා බලන්න. රක්මන්ඩ ගිය ගමන් කොයි වෙලාවෙ ඉඳගනීද කියලා බලන්න. ඉතින් අපි ළඟ හිටියා එක්කෙනෙක් ඌ මේ බැඳලා හිටියේ නෑ හැබැයි සෑහෙන ගාණක් වස් ඇතුළේ ඉඳලා පින්න පාත බෙදෙන අම්ම කෙනෙක්ගේ අත දැකලා සිවුරු ඇරියා. සිවුරු ඇරලා යම්ම බැඳා. බැඳලා ඉවරලා ඉතින් ඇවිල්ලා හැමදාම මට කියනවා නේ ස්වාමීන් වහන්සේ මට හරියාටයි සිවුරක් හොදලා දෙන්න පඳු ගහන්න බෝගෝ දණ්ඩ මං කොප දැම්ප ගෑණිත් එක්ක ඇඳේ බුදියාණී ඉන්නකොට සිවුරු ගැන කල්පනා කරනවා. සිවුරේ ඉන්නකොට ගෑණි ගැන කල්පනා කරනවා. සිවුරු ඉන්නකන් හිතේ ගෑණියක් කවද ගනීදෝ ගෑණි කිවුනුසුමෙතෝ කවද පුදියන්දෝ කියලා තමයි සිවුරු ඉඳගෙන කල්පනා කරන්නේ. ගෑණිත් එක්ක ඉන්නකොට කියනවා අනේ මට සිවුරක් හොදලා දෙන්න නැත්තම්. මට බෝම්බ ටිකක් හොදලා දෙන්න. මං ගියා සිවුරු අරින්නත් එපා වෙනවා මට ඒක ඇහෙනකොට කියලා. <laughs> ඔතෙන් ගියා තායෙන්න වෙන්නේ. ඔතෙන් ගියා තායෙන්න වෙන්නේ සිවුරු හොදලා දෙන්නේ නැති. මල්ල කෙලියක් මේකේ තියෙන්නේ මේක මේ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය දෙක දාගත්තා නම් ඊට වැඩි රසවත් දෙයක් මුළු ජීවිතේම නැහැ. නිසා ඔය කියන කම්මැලිකම විරාගය නිබ්බින්දති නිබ්බින්දන කියලා කියන්නේ වින්දනයක් නැහැ කියන එක. නිර්වින්දනම තමයි නිබ්බින්දති කියන්නේ. ඒක ඊට පස්සේ විරාග වෙනවා. විරාග වෙච්ච ගමන් වෙනවා. විරාග වෙච්ච ගමන් විමුක්තිය. විමුක්තුණාට පස්සේ ඉස්සර වගේ අතහැල අත අතපල්ලේ ගියා. නාස්තුණා කියන එක නෙමෙයි තියෙන්නේ භාවනා කරලම අයින් කෙරුවා. ඒකෝට විමුක්ති ඥාණං හොති. මම විමුක්තිය ඇති කරගත්තා කියලා එක මිම්මට යනවා. අපේ ඇතින් දැම්මොන හරි වුණොත් වෙන්නේ වැරදිලා, පෙරදිලා හැල්ලා ගියයි කියලා. මේක නේ හලලා තියෙන්නේ. භාවනාවේම හලලා ඒකත් අර මෙතෙක් කල නොදකින් නොපතන් කියපු ඒ කම්මැලිකමට ප්‍රේම කිරීම නිසා හරහා තමයි ඒක ලබන්නේ ඉතින් ඒක භාවනා වැඩමුළුවක හෝ භාවනා යෝගාවචරයේ හෝ මුල් කාලේ ඉන්නේ ටිකක් කල් ගියාට පස්සේ තේරෙනවා මේ කම්මැලි ගමට කොච්චර කල් වෛර කරලා තියෙනවද මේ කම්මැලි ගමට කොච්චර මූණට කියලා ගහලා තියෙනවද කියලා මේ කම්මැලි ගමට කොච්චර උණුතුරක් කරලා තියෙනවද ඉතින් ඒ වුණාට ඒක ලැජ්ජ නැතුව අනාත්ම වශයෙන් භාවනා කරන හැම වෙලාවෙම ගෙට එනවා කවදද අපි ඒක බාරගන්නේ බාරගත් දවසේ කිසියම් බාධාවක් අපු වෙන්නේ නැහැ. අඬහව ගන්න දෙයක්වත් නැහැ. අඬහව ගන්න තියෙන්නේ අපි මෙතකල් කරපු තකතිරුකමට විතරයි. ඒ නිසා මේකට පාවඩයක් දාලා තියන්න. ගෙට ගෙවදින්න කියන්නේ. ශිරිදේව් දුවගෙට වැඩිය වගේ. ඒක නිසා මේ බාහිර ගන්න සුළු ගතිය ඒ විවේකේ බාහිර ගන්න සුළු ගතිය නිබ්බිදා බාහිර ගන්න සුළු ගතිය විරාගයේ විමුක්තිය බාහිර ගන්න සුළු ගතිය විතරමයි නිවනට අවශ්‍ය කරන්නේ ඒක උපේලා තියෙන නැවත නැවත ඒකට තට්ටු කරනවා. තට්ටු කරන හැම වෙලාවෙම කියනවා දැන් බෑ පස් වෙන්න කියලා. මම තමයි ලෑස්ති නෑ පස් වෙන්න කියලා. ඉතින් අපි ඒ ලෑස්ති මනසට තමයි යෝනිසමනසිකාරය කියලා කියන්නේ. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි පරියංක භාවනාවේ අත්දැකීම් ආස්වාස ප්‍රාස්වාසයේ වහයි තුනී වී ගොස් ඊටම සෞම්‍ය තත්වයකට පත්වේ ප්‍රීතියක් ඇතිවේ කය නොදැනී යයි යම් යම් ශබ්ද ඇතුණද ඒ සතියට කිසිදු බාධාවක් ඇති නොකරයි සමහර පරියන්කවලදී ගල් ගැසී ඇති කය දෙස පිටතින් කෙනෙක් බලා සිටනවා වැඩිය. සතිය මනා ලෙස පිහිටයි. කාලයේ අවසන් බව දැනගත් විට නැගිටයයි. නිවසේදී පරියන්කේදී ආනාපාන සතිය නොදැනී යම් කිසි ශබ්දයක් කන් දෙකෙන් ශරීරය තුළට ඇතුළු වන ලෙස දැනේ. පරියන්ක පුරාවට එම ශබ්දය පරහන් ඇතුළේ පැය එකමාරකට වැඩි කාලයක් පවතී. එම ශබ්දය සතිය පිහිටවීමට කිසිදු බාධාවක් නැත. එදිනදා නිවසේ වැඩ කටයුතු නිසලව කරන විටද එම ශබ්දයේ සමහර විට ඇති වේ. එය මට දැන් උරුපුරුදු ප්‍රියජනක අත්දැකීමකි. අරයන්කෙන් නැගී සිට වැඩ කටයුතු කිරීමේදීද සතිය හැකි පමණ පිහිටවා ගැනීමට උත්සාහ දරමි. මගේ ප්‍රශ්නය පරයන්කේ කොපමණ වේලාවක් පමණ සිටීමට අවශ්‍යද යන්නයි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. පරයන්කේට වැඩිය සතිය ගත්තොත් පරයන්කේ ඉඳදී අපි කරන්න හදන කිසිම දෙයක් නොකර බලහින්න එක. සක්මන් කරන්නේ ටිකක් යමක් කරන ගමන් සරල ක්‍රියාවක් කරන ගමන් බලහින්න එක. එදිනදා ජීවිතය කරන්නේ ඊට වැඩිය සංකර දෙයක් කරන ගමන් බලන්නේ. ඒක නිසා මේ පරියංකය අපි මේකට නිකන් පැලයක් පටන් ගන්නකොට තවාණේ තියලා තවාණේ පැලේ මුල් ඇදලා මේ කණු මුල් ආවට පස්සේ අපි ගිහිල්ලා ප්‍රධාන මේ ශේෂ්ත්‍රේ වවුනා වගේ පරියංක අපි ඒකට පුරුදු කරලා දෙන දෙයක්. ඒකෙදී ආරම්භයේදී අපි පැයක් පරියංක පැයක් පැයක් සක්මන කියලා කියනවා. නමුත් අපි මේ පරියන්කේ වෙනුවට අපි කරන්න හදන්නේ සතිය පිහිටීම කියලා ගත්තොත් පරියන්කේ නැගිටලා යනකොට සතිය කැඩෙන්නේ නැද්ද කියලා බලන්න. ආයි සක්මණේදලා ඉල අඩු වෙනකොට පරියන්කේදී සතිය කැඩෙන්නේ නැද්ද කියලා බලන්න. අන්න එහෙම බැලුවොත් අපිට තේරෙනවා මේ සතිය පරියන්කේට හිර කරන්න ඕනේ සතිය සක්මණේට හිර කරන්න ඕනේ හැම වෙලාවෙම කරන්න පුළුවන්. ඒ නිසා මේ සක්මණෙන් පරියන්කෙන් ගත්ත සතිය විවිධාංගීකරණය කරන්න වෙන්නේ. ඒකට කියන්නේ ඉරියාපත සංදිවල කොතෙක් දුරට අපිට සත්‍යමත් වෙන්න පුළුවන්ද නැගිටිනකොට පරියන්කෙන් සලුවක සාලා දුන වෙනුවට මේ ඉඳගෙන ඉන්න කය නැගිටින හැටි බලන්න. නැගිටට පස්සේ මම ඒ තිබුණ සතිය මට කොච්චරක් දුරට තියෙනවද? ඊට පස්සේ ඒක ධක්මන්ට ගිහිල්ලා කොච්චර වෙලා යනකම් ඒකේ ඒ තතිය අඛණ්ඩ භාවයේ තියෙනවද කියලා බැලුවොත් බාධක දිවීම තරගයක් හරහා කෙනෙක් යනකොට ලකුණු කපා ගන්න නැතුව යන හැටි වගේ මේකේ වැඩ පිළිවෙලක් තියෙන නිසා පරියංගේ ඉච්චර ලොකුවට බරකට ගන්න එපා විශේෂයෙන්ම මේ විපස්සනා ක්‍රමේදී පරියංගේ හඳුන්ලා දුන්නට පරියංගේට තියෙන මේ අනවශ්‍ය කෑදරකම මේ සුකෝපභෝගී දෙයකට තියෙන කෑදරකම වගේ පුළුවන් තරම් ඉක්මනින් අයින් කරන්න. දල වශයෙන් කියනවා පැයක සක්මනක් පැයක පරියන්කයක් කියලා. සමහර භාවනා ක්‍රමවල පැයකම ආරක් කරනවා. නමුත් Tamante ඕන වෙලාවක ඉඳලා කරලා බලතැයි. ඔය පැය එකමාර පැන්නට පස්සේ ඒ ඔය ඔගේ තියෙන ඔය ඉරියව්වට තියෙන බැඳන් ගැතිය නැතිලා. හොඳට හුරුපුරු කරු මනසකට ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා වතු ටැපි ලැබිලා ආයෙ වාඩි වුණා තරකම තමයි. ඒ නිසා පරියන්කට එච්චරම බැඳීමක් ඇති කරගන්න එපා. ඉරියාපත සංදිවලදී මේ සති ධාරාව පවත්වීම පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා කියතයි. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කිහිපයක් ඇසීමට අවසර පතමි. පළවෙනි එක පරයන්කයේදී සිත එකඟ වූ පසු වෙනත් අරමුණකට ගොස් නැවත මුල් අරමුණ වූ ආනාපානය වෙත එන විට තිගැස්මක් ඇතිවේ. මේ අද දිනේ බොහෝ වාරයක් සිදුවිනි. කරුණාවෙන් මෙය පහදා දෙන්න. දෙක පරයන්කයේදී එක් අවස්ථාවක නිශ්චල හිස් අවස්ථාවකටපත් විය. මුල් අරමුණ වරහතුලේ ආනාපානය එවිට දේවි ගොසිය. එහෙත් ආනාපානයම අරමුණු කිරීමට උත්සාහ කිරීමෙන් ඉහත නිශ්චලතාවය රැක ගැනීමට විහිසුනේමි. එවිට කල යුත්තේ ඒ දැයි නැත්නම් වෙනත් දෙයක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. ආයත්‍ය වාක්‍ය ඕනේ. ආනාපානයට එනකොට හිත වෙහෙසුණාද මොකද්ද? එහෙමයි තියෙන්නේ. එහෙත් ආනාපානයෙන්ම අරමුණු කිරීමට උත්සාහ කිරීමෙන් හිත නිශ්චලතාවය රැක ගැනීමට වෙහෙසුනේමි. වෙහෙසුනේ. ඔව්. එවිට කල යුත්තේ ඒ දැයි නැත්නම් වෙනත් දෙයක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. තුන්වෙනි එක තියෙනවා ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා මේ ඉදිරියට ගමන් කරන්නේ කෙසේද අනුකම්පාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට දෙවන් සරණයි. ඔය විදිහට දෙවෙනි එකේදී කියලා තියෙන විදිහට තමන් අරමුණක් ගත්තා. ඒ අරමුණ සම්පූර්ණ කිවිල ගියාට පස්සේ ඒ ලැබිලා තියෙන විවේකය ඒක ස්ථිර දෙයක් නෙවෙයි. ඉඳපු ගමන් ආයතනයක් ඒක අනපානිනවකට සද්ද එනවා, වේදනා එනවා, හිතවිලි එනවා. ඒ ආවට පස්සේ ඒ බව දැනගන්නකොටම ගැතෙනවා. ඒකට හිත ඇතුලේ තියෙන එක විදියක බයලජ්ජාවක් වගේ. පිට ගියාට පස්සේ ඒක වෙලාවම හිත ඇතුලෙන්ම ශක්තියක් ඇති කරලා දෙන ඔබ ඉන්නේ ගෝචර අධ්‍යත් භූමියේ නෙවෙයි. පිට තැනක ඉන්නේ අනුතුරුදායක තැනක කියලා ඒක වාට මේ තේරෙකට ඇතුලට එනවා. ඒක නිකන් අර සිස්ටම් එකටම වැදිලා මේ Tamanට ආරක්ෂක භූමිය නෙවෙයි කියලා. මේක හරි ලස්සන වැඩක්. ඒක ඉස්සර තියෙන්න ඇති අපි ළඟ. නමුත් දැන් සතියුම් පෙන්ලා දෙනවා පිටතෙන් උන්ට යන්නේක වලක් කරන්න බෑ. ඊගම එක පාරට එයා ආපහු දැනට එනවා. එනකොටම පොඩි බයක් සහ ලැජ්ජාවක් ඇති වෙනවා. නමුත් ඒක දිගට දිගට යනකොට යන යනවත් එක්කම වගේ අහුවෙන පටන් අර ගන්නවා. ඒ ගැසෙන ප්‍රමාණය අඩු වෙන්න පටන් අර ගන්නවා. නමුත් අර විවේකයේ ඉන්නකොට යමක් නොකර ඉන්න බැරි ගතියක් තියෙනවා අපිට. ඉතින් ඒ නිසා අපි විවේකයේ ඉන්නකොට වෙහෙසක් ගන්නවා එක්ක අරමුණ බලන්න මොනව හරි කරන්න. අන්නේ වෙහෙස තමයි එතන සංස්කාර කියන පදේ තියෙන්නේ. ඒ සංස්කාර ධර්මචන්ස පෙන්වන යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියා. අර හොඳ විවේකයක් දුන්නත් සංස්කරණයක් අපි කරන්න හදනවා යමක් චේතනා කරන්න හදනවා පතන් හදනවා. එහෙම නැත්නම් මොකක් හරි අනුසයක් එනවා. අන්නේ ඒ චේතනා පකප්පනා පත්තනා යන්ත ජේජේජි යන්ති පකප්පේජි යන්ත අනුසේති මේ තුන මත කරන මත තමයි සංකාරපච්චා විඥාන වෙන්නේ විඥානය පහළ වෙනවා අපි චේතනා නොකර හිටියොත් ප්‍රකල්පනා අනාගත සැලසුම් නොකර හිටියොත් ඒත් විඥානය අනුසේති කල්ලාගෙන යන්න පටන් ගන්නවා එතකොට අනුසේගි වෙන්න පටන් ගන්නවා ඒක තමයි අපි මේ සංතාරයෙන් සංතාරට ගෙනෙන පොදිය ඉතින් මේ පොදියට අත තියාගන්න හම්බ වෙන්නේ චේතනා ප්‍රකල්පනා තියෙන. ඒ නිසා එතන ගියාට පස්සේ චේතනා නොකර ඉන්න එක තමයි කෙලින් කියන දෙනව කරන්න බෑ. අපේ හිතේ ඒ තරම්ම මේ නිකන් ඉන්න බැරි ගායක් තියෙන. ඒක නිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේ අපේ පඬිස්වාංශ කියනවා එතින් ගියාට පස්සේ මේ මොනවත් නැත්නම්කට ගියාට පස්සේ අරමුණ ගෙවිලා හොඳටම ගියාට පස්සේ සැකනම් චකිතයක් බයක් එනවනම් මෙනෙහි කිරීමක් කරන්න. මූල කර්මත්තානේ හෝ ඉන්නවයි ඉන්නවයි කියලා. එimhe සකිතයක් බයක් නැත්තම් මේක උරු කරගත්තා නම් යන්න අරින්න. ඕටෝ පයිලට් ඉන් දාන්න. එතකොට මම යවන්නේ මම තණ්හාව ඕනෙත් නැහැ මාන්න ඕනෙත් නැහැ දික්ටි ඕනෙත් නැහැ යනවා. මේ යන්න බයයි. ඒකට කියනවා fear of freedom කියලා. අපි නිවන පැතුවට නිවන දුන්නොත් අපිට ඒක වෙන්නේ මහා පාළුවක් තනිකමක්. ඒක බෑ අපට. අපිට ඕන මොනවාද අල්ලන්න මොනවාද. ඒ නිසා මෙතන ගියාට පස්සේ මොන වැරද්ද කරුවත් ආපහු යන්නේ නැහැ මේක. ඒක ඒ ගැන විශ්වාසයක් තියෙනවා. හැබැයි ඉස්සරහට දැනගන්න තියෙන්නේ චේතේති පකප්පේති අනුසේති කියන මේ තුන දැනගන්න ඕනේ මේ විවේක කරලා දුන්නාට පස්සේ ගොඩ පෙර කොදూరుකම් වශයෙන් තමයි එන්නේ. මං අර කෙරුවොත් නරකද මේක කෙරුවොත් නරකද ඇබ්බැහිය කොහොමද? ඒවට එන්න ආරෙන්න. එකක්වත් කරන්න යන්නේ නැත්තම් සචේතනිකව නැත්තම් සංස්කාරිකව සවිඥානිකව මුකුත් කරන්න එපා. බලන්න නිකන් ඉන්න බැරියයි. පිරිසුත් තැනක තිබ්බ ගමන් කොට්ටයක් උඩ තිබ්බ ගමන් කූඩැල්ලට කොහොමඩක් අස්සප නැහැ. ඌට ඕනේ තෙතයි අඳුරයි. ඌ කොට්ටෙන් පෙරලිලා යනවා. ඒ වගේ අපි මේ දුන්නත් يعني සැපගෙනලා දුන්නත් අපිට ඒක හරියන්නේ නැහැ. ඒ නිසා කියනවා ජීවිතේ මල් විහිං පල්. බුදුසසුනේ කියනලා නැතර කරනවා. අපි විවේක තැනක දිනුනට අපි විහිං අනා ගන්න. එනතම් පෑදී දිහට බොරදී දා ගන්නවා. අන්නේ ඒ drive එක ඒ කියන මේකට කියන්නේ මේ motivation එක. එතින්දී අහු වෙනවා අඩියම මොකක්ද ඉන්නේ කියලා. එතින්දී motivation එක නැති කරන එක තමයි අපි මේ ජීවිතේදී මේ කරගන්න පුළුවන් වුණොත් අපිට ආයි ගාවාත්මයට ගෙනියන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ මල්ලේ මොන හරි තියෙනවා නම් චේතනා හෝ ප්‍රකල්පනා හෝ අනුසේ තියෙනවා නම් ඒව කවදාකවත් එළියට එන්නව පේන්නේ නැහැ. කාය සංකාර වචී සංකාර තියෙනකම්. ඔක්කොම අයින් කළා ඉතාලම අඩියට ගියාට පස්සේ මේ තුන් දෙනා එනවා. ඒක බුදුරජාණන් වහන්සේ චේතනා සූත්‍ර 1 2 2 විස්තර කරලා තියෙනවා. ඒක නිසා ඒක හරියට අල්ලගත්ත ආතෂෝෆන්ව කියන ඒ ජර්මන් විද්‍යාඥ දාර්ශනිකයා කිව්වා යමක් හිතුවොත් what you what any will will be evil කියලා. any will will be ill will. ඒක පැත්තකට. ඉතන හැම දෙයක්ම කක්කා. ඉතින් ඒ දිගුවට වාගේ කට්ටියට TNT පෙත්ත තියාගන්න වෙනවා දිව යට. මල කෙලියක් දැන් මේක වෙන්න පටන් අරගෙන උන්න රැයට නිින්දයක් නැහැ ගැහෙනවා. මහලුව කොට දැමනවා වගේ. ඉතින් එතකොට එහෙම ඒ සිංහලෙන් කිව්වොත් එහෙම ඔබ හිතන හැම දෙයක්ම ඔබට කර්ම වෙනවයි කියලා. ඉතින් අපිට නිකන් හොම්බට දමලා ඉන්න හිතන කාට හරි මේ අද මේ කතාව. මේ ධම්මේ සංඛාරා දුක්ඛා කිව්වොත් ඒකට සාදු කියනවා. ඕ එහෙම එකක් තියනවා තමයි. <laughs> අබ්බේ සංඛාර දුක සංඛාර වල තමයි හිතනවා කියන්නේ. ඒකට හොඳ වෙලාවට බුදුහාමරන්ට වැරදිලා හරි ඕක කියලා තිබිලා අපි සම්පෑන. එහෙම නොවුන නම් එහෙම අපිට කියන්න වෙන්නේ මේ මේ මේ චින්තනයේට දොස් කියලා තියෙනවා හිතනවට දොස් කියලා තියෙනවා. ඒකම කිව්වා René Descartes ergo cogito sum i think therefore i am මම හිතන නිසා මම ඉන්නවා. අඩියටම මිනිහත් බැසා. බුදුදෙනස අපිට කිව්වා වේද රූපය අයින් කරාට වේදනා අයින් කරාට සංඥා අයින් කරාට සංස්කාර අයින් කරාට ඔය විඥාණය සංස්කාර හරහා චේතනා ප්‍රකල්පන අනුසය වශයෙන් මේක මතු කරලා දෙන හැටි බලනකොට මේක කවුරු සුද්ධ කරලා දුනත් හරියන්නේ නැහැ මේක මෙතෙන් නිකන් තමයි භාවනා යන්න ඕනේ ඊට පස්සේ යෝනිසමනසිකාරය එන්න ඕනේ නැත්නම් යෝනිසමනසිකාරය ඒ මට්ටමටම රිෆයින් වෙන්න ඕනේ ඉපැවිල බලන මෙතන මේ උඩ දාන ගතියක් තියෙනවා. නලියන ගතියක් තියෙනවා. මොටිවේෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් පෑජිජියට බොරදිය දානවා. ආ මේක දිහා බලන්න මේ ඒක මේ ඇබ්බැහියෙන් එන එකක්. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නම ඒක එනවමයි වික්ෂිෂ්ම විල්ලජනත් තත්ත්වයේ බලහන් ඉන්නකොට පේනවා මේ පුහුණුව සීල ශික්ෂාවේ නෑ සමාධි ශික්ෂාවේ නෑ මේකට විපස්සනා නැත්නම් ප්‍රඥා ශික්ෂා කියලා කියනවා ඒ ප්‍රඥා ශික්ෂාවේදීත් කෙරෙන්නේ මොකද්ද? යමක් නොකර සිටීම. මේ පුරුද්දට කෙරෙන මේ කඩප්පුලි වැඩේ නොමන වැඩේ නොකෑමන වැඩේ නොකර සිටීමේ හැකියාව තමයි බුදුරජාණන්සේ කියන්නේ මිනිස්සුන්ට තියෙන උපරිම ඇත්තම කියනවා නම් බුදුරජාණන්සේ මානවයට උගන්වපු එකම පණිවිඩය ඔච්චරයි. සීල ශික්ෂා සමාධි ශික්ෂා කල්ලාතෝ තිබුණා. ඒක බුදුරජාණන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලම තිබුණා. මේක තමයි කිව්වේ. ඔතෙන්ට ගිහිල්ලා චේතනා ප්‍රකල්පනා එහෙම නැත්නම් අනුසෙදියා බලාගෙන ඉන්න. ඊට එක එක අයින් කරලා කියනවා. දැන් චේතනා නැත්තම් මෙන්න මේක වෙනවා. ප්‍රකල්පනා නැත්තම් මේක වෙනවා. අනුසෙත් නැති කරගන්න නම් අනුසෙ කියන්න අරින්න. බලනකොට පෙනෙයි අනුසෙ කියන්නේ මොකද්ද? අපි විහිම්ම හදාගත්ත ෂට මායාවී චපල ගති ටිකක් තියෙනවා. මම එයා උස්මතු කරලා පෙන්නන. මගේ මාන්නේ උස්මතු කරලා පෙන්නන. මම මේ අනුන්ට හොරෙන් කුට්ටිය කඩා ගන්න. ඒක ඔක්කොම ආර්ථික විද්‍යාව කියලා නමක් දාගෙන ඉන්න එකට, දේශපාලන විද්‍යාව කියලා නමක් දාගෙන ඉන්න එකට, සමාජ විද්‍යාව කියලා නමක් දාගෙන ඉන්නවා. ඒකට මේ පරහිතකාමී වැඩ කියලා නම දාගෙන කුණු හරප જાති ගොඩක් දාලා තියෙන නිසා කාල් මාක්ස් කිව්වා මේ ඔක්කොගෙම කෙරෙන්නේ තමන් විසින් තමන් මත්වීම තමයි. ඒවට පුත්‍රජානනාංශේ මදය සහ ප්‍රමාදය කියලා තියෙනවා. ඒ නිසා බීපු නැති එකෙක් මේ ලෝකේ කවුරක් අය ඔක්කොමලා ඉන්නේ බීලා. මත් වෙලා ඉන්නේ. අපි බීපු මිනිසුන්ට බයිනකොට බීපු මිනිසු කියනවා මේ මෝඩයෝ අපිට බැන්නට සුරාවත් එහි රසයත් බොන padi දනන් මිස නොබන අමනයන් කෙසේ දනීද කියලා. මොනේ ගදන්නවා ඒක ඔක්කොම බිල දෙන ඌ බිල දෙන. මම බොන්නේ ඇල්කොහොල් උඹ බොන්නේ තණ්හාමාන දිට්ටි. මේ padi දනන් අපි අපි ඇවිල්ලා බොන කට්ටිය බොන පාට්. සුරාවත් එහි රසයත් බොන පඬි දනන් මිස නොමන අමනයන් කෙසේ දනීද කියලා කියනවා. ඉතින් ඒ නිසා ඉතින් ගියාට පස්සේ බලන්න මේ හිත දාන දහන් ගැට හිත දාන මේ කොට පෙරළු දොරකම් ඔපිනියන් දිහා බලලා මේක දැක ගන්න පුළුවන් වුණොත් ඒක පුදුමාකාර බිම්මක්. ඒක නිකන් දැක්කත් ඊට පස්සේ වෙනවා මේ තව කෙනෙක්ගේ සුබ සිද්ධියට අර සේවාවල් මේ සේවාවල් කරන්න ගිහිල්ලා අපි මේ වෙස්ටඩ් ඉන්ට්‍රස්ට් එකක් දාගෙන අපි පටලවා ගන්න හැටි. ඒක ලියලා අපි නම්බුනාම දීගෙන අර සම්මාන මේ සම්මාන දීගෙන පිට කතාගෙන යන ගමනේදී බුදුසසුන අපිට කියලා තියෙන පණිවිඩේ අපි යන ඊගා ප්‍රශ්නයට. ගරු ස්වාමීන් වහන්ස මම පරයන්කේ භාවනා කරන විට ටික වේලාවකින් පසුව මට හුස්ම ගැනීම පිටවීම හොඳට ප්‍රකට වුණා. ඊට ටික වේලාවකට පසු මට මගේ ශරීරයේ රුධිරයේ එහා මෙහා යන ශබ්දය ඇසෙන්නට වුණා. තව ටික වෙලාවකින් මගේ දකුණු කකුලේ දන හිසෙන් පහළ කොට තියෙන ලේ යාමක් සිදුවන බව වැටහුණි. ලේ කකුලින් පිටවන සීතලද දැනුනි. නමුත් තාම මම හුස්ම ඉහළ පහළ යන දෙස ඉතා හොඳින් බලා සිටියෙමි. මට බයක් නොදැනුනි. වෙන්න තියෙන දෙයක් වේයයි සිතා හුස්ම ඉහළ පහළ යන දෙස බලා සිටියෙමි. පසුව මට මගේ ශරීරයේද නැති බවක් දැනුනි. තවමත් මා හුස්ම ඉතා සියුම්ව ඉහළ පහළ යන ආකාරය බලා සිටියෙමි. ස්වාමින් වහන්සේ මම හුස්ම තුනිවි යන ආකාරය දුටුවෙමි. ඊට පසු මට කිසිවක් නොදැනිනි. මින්පසු මා කුමක් කළ යුතුද? මා යන මාර්ගයේ නිවැරදිදයි පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මම ඊයේ අපි සූත්‍ර දේශනාවක් ගත්තා. අකුසලයක් කෙලෙසයක් කවදාකවත් අරමුණක් නැතුව පහළ වෙන්නේ නැහැ නිමිත්තක් නැතුව පහළ වෙන්නේ නැහැ වේදනාවක් නැතුව පහළ වෙන්නේ නැහැ සංඥාවක් නැතුව පහළ වෙන්නේ නැහැ සංස්කාරයක් නැතුව පහළ වෙන්නේ නැහැ විඥානයක් නැතුව පහළ වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා කුසලයක් ආපුම අපිට ඔය පහෙන් එක්කෙනෙක් එළියට එන නැත්නම් පහම එළියට එන. අපි ඒක දැනගෙන මේක රූපයක් නම් වෙන්නේ රූපේ ගෙවෙනකම් බැලුවොත් කුසලයේ ගෙවෙනවා ප්‍රතිපදාව විදිහට. ඒක අපි මුළු ලෝකෙම මතක කරලා ආනාපාන ඉස්සරහට අරගන්න ඒක බොහොම ගොරෝසුට පේනවා අපි දන්නවා දැන් ලෝකයක් කරදර නැහැ ආනාපානයක් කරදර තියෙනවා. දැන් මේ ආනාපාන කරදර ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනවනම් ඔය ගෙවෙනවත් එක්ක ඔක්කොම වේදනා සංඥා සංකාර ඔක්කොමත් ගෙවෙනවා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා ප්‍රතිපදා විදිහට යනවා කෙලස් අඩු වෙනවා. නමුත් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. දැන් මොකද කරන්නේ කියලා. ගංගේ ගහගෙන යනකොට එල්ලෙන්න තිබුණ එකම වැල ඒකත් නැති උනායි කියලා. ඒ කියන්නේ අපිට අර දුක් නැති වෙච්චාම ඉන්න අමාරු ගතියක් තියෙනවා. අසහනේ නැති වෙච්චාම එහෙම නැත්නම් මේ ආතතියක් එහෙම නැත්තම් නිකන් උණ වාගේ යකට නිකන්. නිකන් නිකන් කුයි කුයි ගන්න. ඒ නිසා මේ අර මේ විඥානේ මේ වෙලාවට ඇවිල්ලා මොකක් හරි gedපරකටුවක් දාලා නඩුවක් දාලා දෙක දෙපැත්තට බෙදලා කොහොම හරි ආණ්ඩු කරන්න හදා. ඒතර බලන්න මේ කාටද මේ ඊගාට මට කරන්න මට මොනවද කරන්න ඕන කියන ප්‍රශ්නේ තියෙන්නේ කාටද කියලා. මේක මගේ තණ්හාවද මේක මගේ මාන්නේද මේක මගේ දික්තියද කියලා බැලුවොත් අපිට මොනවත් නැතුව මේක පවත්වන්න බැරි නිසා කොහෙන් හරි මල ගෙදරක් වෙච්චාම ගෙදර මිනිසුන්ට අඬන්න බැරි නම් මීගුමෙන් කීප දිනක් ඉඳ ගන්නවා අඬන්න. නැත්නම් යන්නේ මිනිස්සුන් නරක හිත නරක කරගන්න නෙවෙයි මැටලත් අඬන්නේ නැහැ කියලා. ඉතින් මේ මිනිස්සු පොඩ්ඩ සැර පොඩි පොඩි සැර බීම ටිකක් බීලා අයියෝ මගේ මාමා මගේ අයියා කියලා අඬනවා. ඒ වගේ මේ මොනවත් නැති වෙනකොට කරදර නැති වෙනකොට හරි පුදුම අමාරුවක් තියෙනවා. ආන්න ඒක දකින්න පුළුවන් නම් අන්න ඒකට තමයි කෙලස් කියන්නේ කියලා හිතන්නේ. කෙලෙසෙනවා කියලා කියන්නේ කලබනවයි කියලා කියන්නේ අවුස්සනවා කියලා කියන්නේ කුපිත වෙනවයි කියලා කියන්නේ. මේ බොහොම සියුම්. තිබුණු කෙලෙස් වලට මේක හොඳයි ඇත්තටම හොඳයි. ඒත් මේක දිහා බලන මේක මමද මගේද මගේ ආත්මයද කියලා බලන්න. එතකොට තමයි තේරෙන්නේ මේ කොහිදෝ නැති හොල්මනක් ඇවිල්ලා මේ පාළුගේ වළම්බින කතාවක් තියෙන බලාගෙන ඉන්න ඊගාවට මම මොකද්ද කරන්න ඕන කියන ප්‍රශ්නේ කාගේද කියලා. මේක තණ්හා මේක තණ්හාවෙන්ද මාන්නෙන්ද දිට්ඨියෙන්ද කොහෙන්ද මේක එන්නේ කියලා බැලුවොත් තමයි තේරෙයි මෙහෙම ප්‍රශ්නයක් නැතුව චින්තනයක් නැතුව හිතට ජීවත් වෙන්න බෑ ඒකට උදව් කරන්න බෑ ඒව පුළුවන් තරම් බුදුරජාණන් කියන මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියන පැත්තෙන් බලන්න ඕන එක බලන්නවත් ඕන කෙලෙස එන්නවත් ඕන ඒ විදිහට බලන එකට අපි කියන යෝනිසමංචකාරී කියලා මේ ප්‍රශ්න අතීට කිට්ටුවේ යන්නේ දරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පරයක් බානාවේදී ඒකාග්‍රතාවයට පැමිණ විට මගේ කන් දෙකෙන් ගෝසාවක් වරහන් ඇතුලේ විස්වේ හඬ රාත්‍රියේ අවට පරිසරයේ හඬ වැනි ඇතිවිය. ඊයේ සිට සක්මන් භාවනාවේද ඒකාග්‍රතාවයට පැමිණෙන විට එම ගෝසාව ඇතිවිය. මගේ ප්‍රශ්නේ නම් එය මගේ කන්වල දෝෂයක්ද නැත්නම් භාවනාවේ දිනුවක් යයි දිනුවක් දැයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ අමරවතියේ ඉන්න දැන්ට ඉන්නේ අමර අමරෝ කියන ඒ ලොකු හමුදුර ලියලා තියෙන පොතක් listening to the inner voice නැත්තම් sound of silence කියලා. ඉතින් ඒක දැන් අවුරුදු 4කට විතර ඉස්සලා මතු වුණා මේ පෙරත්වලදී. ඒ වෙලාවේදී අපි ඒක ප්‍රොජෙක්ට් එකක් විදිහට අපි සිංහල පරිවර්තනය කරා කොහොම හරි අවුරුදු 3ක් ඕක කරගන්න බැරුව ගියා. අපි ගිය අවුරුද්දේ ඒක සිංහලට දැම්මා. ඒක ලියනකොට පෙරවදන ලියනකොට පොත ඇත්තටම හරිම අංග සම්පූර්ණ පොතක්. පෙරවදන ලියනකොට මේ පරිවර්තන කරන එක නමට කියලා වල දුනා. ස්වාමීන් වහන්සේ මේක ත්‍රිපිටකයේ සඳහනක් මේකේ නෑ. හැබැයි ප්‍රසිද්ධ කාරණාවක් මම හිතනවා ඒක තමයි වෙලා තියෙන්නේ කියලා. ඒකෙදී මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවායි කියලා සනමාන සූත්‍රය කියලා සූත්‍රයක් අපිට මතු කරලා ඉවලා තිබුණා. ඒක දේවතා සංයුත්තේ තියෙන්නේ. ඒ දේවතාවෙක් බුදුජාණන් වහන්සේ විවේකීව කැලේ ඉන්නකොට බුදුජාණන්සේ ළඟට ඇවිල්ලා කියනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා. මේ පක්ෂීන්ද නිදන මැදම රාත්‍රී මහා බ්‍රාන්ත සද්දයක් මට ඇහෙනවා. පුදුමාකාර බයක් ඇති වෙනවා කියලා මට. පාලුක පාලුවක් තනිකන් දෝෂයක් එනවායි කියලා. ඉතින් ඒකට බුදුජානනාංශයේ දේවතාවට කියනවා ඒ ගාතාවම කියනවා. තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය. ඒ කවුරුත් නැති මේ පාළු සද්දේ මට එනකොට මට ප්‍රීතියක් පහළ වෙනවා. මොකද ඒක හුදකලාව දක්වනවා. ඒක විවිධිය දක්වනවා. ඒක අහල පහලක ප්‍රශ්නයක් නැති බව දක්වනවා. දේවතාවට ඒක විශාල තනිකන් දෝෂයක්. බුදුජානනාථට ඒක සතුටක්. ඉතින් ඒකට මේ ගුණ දෙස කපුගේ කියනවා පාලුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ උලලේනෝ උලලේනෝ උඹට පියාතුත් මට බල්පතත් තියෙන්නේ උඹටත් එක්කලයි මම බල්ප අවිය කියන්නේ උඹ නාරා උලලේනෝ හොඳයි නේ සංගීත සම්දර්ශනය ඉතින් මේක නැති කරන්න තමයි අපි ඔය ඔක්කොම සෙල්ලම් කරන්නේ මේ අර කනෙන් නැගෙන සද්ද එනකොට මහා පහළුවක්. පේන තෙක් අහලක නැයක විනිවිදගෙන යනවා. කවදා හෝ මේක හුදේකලාවේ සද්ද බවටපත් කරගත්තොත් විවිධකේ සද්ද බවටපත් කරගත්තොත් ඒක හැම ආගමික පොතකම ලියවිලා තියෙනවා ඒ මේ නිව්සීලන්ඩ් ට්‍රිප් එකක් ගියා අපි ගිය පාර ගිය වෙලාවේදී ඉස්ලාම් වතාවට මේ නාවිකයා ඒ වරායට ගියාට පස්සේ මේ සද්ද ඇහිලා මම බාකින්සන් පර්කින්සන් වටායද මොකද්ද කියලා කියනවා. එතන ගියාට පස්සේ බෝට් එක නතර කරනවා. එන්ජින් එක දැන් කියනවා සද්ද යහන්න කියලා. පලාතක මිනිස්සු කවුරක්වත් නැහැ. පොඩි බේකක් ගියාට පස්සේ එහෙම හිත සන්තෝෂ වෙනකොට සන්තුන් වෙනකොට ওই සද්ද ඇහෙන පටන් ගන්නවා. ඔක්කොටම නෙවෙයි. උඟ දෙනකොට ඒක මේ අයෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් මහා කම්මැලිකමේ පාලුකමේ මුස්පීන්තු සද්දයක්. යෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් හුදකලා විවේකී ක්ෂණ සම්පත්තිය මාත් එක්ක මං ඉන්නවා කියන සද්දයක්. ඉතින් ඒක නිසා ඒක බලන හැටි තමයි. ඔය නිල්ල බේටියා ජර්මන් හාමුදුර කෙනෙක් ජර්මන් කෙනෙක් පැවිදිලා යාට පෙන්නලා දෙන්න පුළුවන් කියන්න පුළුවන් මෙන්න මෙතන කියලා වාඩි වෙලා ඉන්නේ ඒකට ඕනකට ඇහි කියලා. හැබැයි ඒක හරිම හරිම මුස්පෙන්තුයි ඒ සද්දේ. භාවනා නොකරන කෙනාට සද්ධාව නැති කෙනාට සීලය නැති කෙනාට සති නැති කෙනාට පුදුම බය අපිරියයි ඒක. භාවනා කරන කෙනාට සද්ධාව තියෙන කෙනාට සීල තින ගන්න ඔන්න යන්තම් මගේ හිත හුදකලා වුණා. ඒක ලස්සනට සින්දුවක් කියාගෙන එනවා. ඒක සනමාන කියන වචනේ තමයි මේ අපිට ඇවිල්ලා තියෙන pāli වචනේ. ඉතින් අටුවාචාර්ය වංශයේ සැකයක් වෙනවා සකමාන කියලා. දැන් සමා විසින් ඇති කරගන්න කියලා. මොකද්ද දන්නේ මේ වගේ දෙයක් මේ කන මේ විවේක වෙනකොට හැදී. ඇහැ විවේක වෙනකොට ආලෝකයක් වෙනවා. නාසී විවේක වෙනකොට වෙන දිව විවේක වෙනකොට වෙන එකක්. කය විවේක වෙනකොට සහැල්ලු ගතියක් වෙනවා. ඒ හැම ඉන්ද්‍රියක්ම මනස විවේක වෙනකොටත් එකක් තියෙනවා. පුළුවන්තර මැදර මැදර මැදර එනකොට අනිත්‍ය බද්ධ වෙනකොට ඒ හැම කෙනාටම ඒ තියෙන හුදකලාව පෙනෙන ආකාරය වෙනස්. එකමයි හැබැයි මේ. හුදකලාමයි මේ සද්දාකාරයෙන්, රූපාකාරයෙන්, ගන්ධාකාරයෙන්, රසාකාරයෙන්, පොට්ටබ්බාකාරයෙන්, මනාකාරයෙන් පෙන්වනවා. ඉතින් හැම පැත්තෙම පරීක්ෂා කරලා බලන්න හිතනවා. බලනකොට පේනවා එක එකනට එන එන ආරම්භක ප්‍රමාණය වෙනස්. ඒ නිසා මේකට සාදරව බලන්න මේක එන වෙලාවේදී කිසියම් බාහිර කරදරයක් නැහැ. හිත බොහෝම නිස්සලංක වෙලා තියෙන්නේ. ඒකට සංඥාවක් තමයි මේ sound of silence කියලා ගන්න තියෙන්නේ. ඉතින් පොත කියවලා බලන්න අමරාවති වෙබ් එකට ගියාම පේන පුංචි පොතක්. මේ අපි සිංහලට දැම්මා නිහඬ යහඬ කියලා. ඊට ඉස්සෙල්ලා මේ වගේ පොත් දෙකක් පොත් දෙකක් ලංකාවේ අපේ සාහිත්‍ය තිබිලා තියෙනවා. නිහඬ යහඬ කියන එකත් අපි කොපි කරලා ගත්තේ පොතකින්. ස්වභාවයේ ස්වභාවයක් කියලා පොතක් තියෙනවා. ඒකත් චීන පොතක් පරිවර්තනය කරපු එක ඒක බොහොම ප්‍රසිද්ධ දෙයක්. මේ භාවනා කරන අරණ්‍යගත විවේකී වෙන අයකට තිබිච්ච එකක්. නමුත් සාහිත්‍යය සඳහන් කරලා තියෙන බොහොම සුළු වෙලාවක්. නමුත් ගුණදාස සමරසේකරේ අමරසිංහ කවුද? ගුණදාස කපුගේ පාලුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ ඉන්න හරියක් මේ ලෝකේ ඉන්න උලලේ ඉඳලා උටේ පාළුව පේන්න බෑ ඒකේ මැද ඌ කෑගා උඹ දෙවනත් කරන්නේ ඔය පාළුවට තියෙන්නේ අර අපි යනවා ඊගා ප්‍රශ්නේ අතිකර ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථාන ලෙස ආනාපාන සතිය අරබා හුස්ම රැල්ල කෙරෙහි සිහිය පැවැත්වීමි. සුළු මොහොතකින් සිතවිලි නැති නිදහස් ස්වභාවයක් අත්විඳිමි. සිත කය සිත කය සමග ඇති බව දනිමි. එවන් දෙයක් හදවත ගැහෙන ස්වභාවයේ සතින් දැනෙන බැවිනි. හදවතේ රිද්මේට ඇඟද වැනින්නාක්සේ දැනේ. හුස්ම රැල්ල පසකින් සෞම්‍යෝ යයි. මම මෙම නිදහස අත්විඳිමින් බොහෝ වේලාවක් ගත මට මෙම නිදහස අත්විඳිමින් බොහෝ වේලාවක් ගත කළ හැකිය. මෙහිදී මා කල යුත්තේ මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් එම தත්වයේම අත්විඳීමද එසේ නැත්නම් නැවත උත්තරැල්ල වෙතට ගොස් අවධානයේ ඒ දෙසට හැරවීමද මා ආධුනික යෝගාවචරයෙකු බැවින් කමඨන් වාර්තායේ දෝෂයන්සොත් සමා කරත්තා වහන්සේට දීර්ඝායු වේවා. ඉතින් ඒක ආධුනික වුණාට කමන්නේ මේ හුදකලාව නැති චිත්තක්ෂණයක් තියෙනවා කියලා බෑ. කිසිම චිත්තක්ෂණයක නෑ. හුදකලාව තමයි මේ ඩේටම් ලයින් එක උදකලාන් තමයි canvas ඒකේ තමයි ඔක්කොම චිත්‍ර ඇඳලා තියෙන්නේ මූදායිනට ගියාට පස්සේ කවදාකවත් තියනවද බලන්න සිටිජේ නැති වෙලාවක් ඒ නිසා උ පුළුවන් තරම් උත්සාහ කරන මේ උදකලාව නැත්තන හොයන්න බලනකොට කිසිම තැනක නැත්තේ ඒකට එක එක දේවල් ඇඳලා තියෙනවා canvas එකට එක එක දේවල් ඇඳලා තියෙනවා සායන් තෙල් සායන් භාව චිත්‍ර රේඛා චිත්‍ර කොහොම canvas එක තියෙනවනේ එනිසා කොතනකරි හරි මේ කැන්වස් එක බලන් ඉගෙනුනාට පස්සේ චිත්‍රය හරහා කැන්වස් එක බලන්න. රැලි හරහා, වැල්ල හරහා චිත්‍රය දිහා බලන්න. අනවෙන හුදකලාව. ඉතින් අපේ අපි ජම්මලාභයව. මේ ජීවිතය ඇති කරගත්තේ මේ අනියම් සම්බන්ධකම් නිසා මේ හුදකලාව නැති කරගෙන අතීතය අනාගතය අරය ගැන මෙයා ගැන කල්පනා කර කර කක්ක කරත් ගා ගත්තත් උදකලාව කවදාවත් අපෙන් ගිහිල්ලා නැහැ. මහමෝද බඳ තියෙන නිසල වතුර වගේ ඒක උඩ තියෙන සුළඟටවත් යට තියෙන තිමිර පිංගලාදී සත්තුන්වත් කැළඹෙන්නේ නැහැ. ඒක බලන්න දන්නේ නැහැ. අපි බලන්නේ කැළඹිල්ල බලන්න නෙදන්නේ. ඇවිස්සිච්ච දේවල් බලන්න දන්නේ. ඉතින් තා පුරුදු කෙරුවත් මෙතන ගියාට පස්සේ බලන්න කුසී වෙලාවද නැත්තේ කියලා. එහෙම වෙලාවක් නැහැ. ඒකෝට පේන්න පටන් ගන්න බලනකොට බොලේ බලනකොට නිවන් දකලා ඉපදිලා තියෙනවා. born and died. නමුත් මේ හොයනවා හැම තැනම අර නසුදීන් යතුරු කැරලා හොයනවා. නසුදීන් කතාව දන්නවද? කවුරු හරි කියමුකෝ. ඔන්න මයික් එකේ. දන්නවනේ. අදිර කිව්වේ නැත්නම් හොඳට බලා ගන්න වෙනවා. ඔව් ඔව් ඔබ බලන්න. බෑ ගියා බෑ කියලා හරියන්නේ නැහැ. ඈ? නෑ බෑ ඒක ගණන් ගන්න එපා පොඩ්ඩක් බැනව ගමන් නෑ අනික. කියන්න. උත්සාහ කරන් මේ දැන් මේ මිනිහ එකෙක් හදලා තියෙන උඹලා එකෙක් දෙනෙක් හදලා තියනවා. ස්වාමින්වංශ මේ යතුරු වැටිච්ච තැන නෙමෙයි හොයන්නේ එතන ටිකක් අපහසු නිසා හොයන්න වෙන තැනක හොයනවා. අහුවම උතනද වැටුනේ කියලා නෑ අතන වැටුනේ එතන හොයන්න අපහසුයි කියනවා. ඒ නිසා කතන්දරේ කියන්නේ ඕක නෙමෙයි ඕක මොටෝ එක. කතන්දරේ කවුද කැමති කියන්නේ? අහලා දෙනවද? අදින් අර පිටිපස්සේ අයිරින් ඉන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස මම BSV එකේදී දවසක් අජාන් නිසරණ ස්වාමීන් වහන්සේ විසින් කියපු කතාවකදී සඳහන් කරේ නස්රුන් දින් කෙනෙක් නා ඉතින් ගොඩාක් වෙලාවට කරන වැඩ හරිම අයෝනිසෝ මනසිකාර වැඩ. ඉතින් කොහොම හරි කමන්නේ ඒක හරි hina යන දේවල් තමයි කියලා තියෙන්නේ. එක දවසක් එයා කාමරේ යතුරු කරල්ල කොහොම හරි දවසක් එයා පාරේ යන ගමන් ලයිට් කණුවක් ළඟ හොයනවලු. හොයනකොට මොකද කියලා ඇහුවාම එයා කිව්වලු මගේ කාමරේ යතුරු යතුරු නැති වෙලා මං හිතන්නේ මෙතන තමයි ඇත්තේ කියලා එයා ලයිට් කණු ළඟ හොයනවලු. නමුත් ඇත්තම යතුරු කාමරේ තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ආලෝකයේ තියෙන නිසා එයා හිතනවා මෙතන තමයි යතුරු ඇත්තේ කියලා. එයා හිතන අතපත ගගා හොයනවා කියලා. මේ කතන්දර කියනකොට කියන්නේ අසුරින් කියන්නේ අයුෂ්මංශකාර කෙනෙක් නේ. ඉතාමත්ම තීක්ෂණ බුද්ධිය සහිත මේ පිස්සොත් එක්ක ජීවත් වෙන හැටි අන්දරේ වගේ. අරාබියේ හිටපු හොඳම දක්ෂ දක්ෂ රජුන්තු එක්කක් තියෙනවා. අමාරි සයියත් එක්කක් තියෙනවා. හැම වෙලාවෙම විහිළුවෙන් ජීවත් වෙනවා. ඒ දවසක් මාස්ටර්දීන් මිනිස්සු හැම කෙනාම මුල්ලා කියලා කතා කරන්නේ. මුල්ලා හොයනවලු ඌ ගාල හැන්ද කරේ. මොකද මුල්ලා බලපංගෝ යකෝ යතුරු නැති උනානේ. කී මනුස්සයෙක් තෝරනවා. ඉතින් තව මිනිහෙක් ආවා. මොකද මුල්ලා කරන්නේ යතුරු හොයනවා. ඉතින් තනකොළ කොලයක් කොලයක් ගන්න හොයන ගම අර මනුස්සයෝ මේ යතුරු මොනවයි ගද? ඒ කැලරලා දෝ. කළුවාට දෝ. ඉතින් මෙයා එන සීරියස් හොයනවා. ඔය ඉන්න ගමන් එන ගමන් අර මිනිස්සු නිකන් අනවශ්‍ය ප්‍රශ්න කයි. කොහෙද නැති උනේ කියලා. නැති උනේ කාමරේදී කියලා. ඉතින් ඒ වනිස දැන් හොඳට පටය වෙලා. ඉතින් මුල්ල දැන් කාමරේ නැති උනාට මෙතන හොයලා ඔබට තේරෙන්නේ නැහැ කො ඒකේ මම කරුවලනේ. මෙතන ලයිට් එක තියනවනේ කියලා. අපි හැමතැනම සත්‍ය හොයන්නේ ලයිට් එක තියෙන තැනක. සත්‍ය කියන මේ හුදකලාව තියෙන්නේ උප්පත්ති ඉඳලා අපි ළඟ. ඔය හොයන තාක්කල් හම්බ වෙන්නේ කවුරු හරි ප්‍රශ්නයක් අහනෝක ඇත්තටම නැති උනේ කොහෙද කියලා ඒක අහන්නේ ඉතින් මේ මනුස්සයා මේ හතර කොටින් වැටි කරලා කොයිනවා අය වෙන තැනක තියේදී හට හිතන්න බෑනේ ඒ මුල්ලා නස්රුදීන්ගේ වෙනම නස්රුදීන් කතා කියලා පොත් සෙට් එකක් තියෙනවා දැන් ඒක සිංහලට දාලා තියෙනවා ඉවන්ච බොහෝම චීක්ෂණව තමයි පණිවිඩය දෙන්නේ ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම සත්‍ය හොයන්නේ කවදාකවත් සත්‍ය නැත්තරක් දැනගත්ත දවසක අඩේ මේක මෙතනේ කියලා කියා ගන්න බැරි තැනක් වෙනවා. ඒකයි සරුවචන් ආංශිටත් බන නොකියන්නේ හිතුනේ. කවුරක්වත් හිතන්නේ කවුරු හිතන්නේ මේ දඹදිව තමයි සත්‍ය තියෙන්නේ. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහමර ගාව සත්‍ය තියෙන්නේ මේ මේ දාහනේ පොලේ කිසිම දැනක නැහැ මේ තමන් ඉන්න වර්තමාන මොහොතේ තියෙන ඒ තීදී හැමතැනම හොයනවා නස්රුදීන් හොඳයි. මොකද මේ එළිය තියෙන තැන් උඹ හන්නේ දිල්සෙන් කියන රත්තරන් කියලා. හත්තිය තියෙන්නේ ওই කියන හුදකලාව. ඔය ඇහින ශබ්දේ. ඉතින් ඒකට වෛර කරගෙන අපි මේ ඇපනෝල් දාගෙන සින්දු දාගෙන මන්තර අහා නටනකොට අර සද්දේ කැන්වස් එක පේන්නේ චිත්‍ර විතරයි පේන්නේ. අනේ චිත්‍රය හරහා කැන්වස් එක බලන් ඉගෙන ගත්ත දවසේ පේනවා මේක දැනගත්තට වැඩිය අමාරුයි කියලා දෙන්න ගියා. නිසා බුදුජානක කොච්චර මහා ප්‍රඥාව තිබුණත් අර මහා කරුණාව නොතිබෙන්න අපි කෙනෙක් දිහා බලලා කියලා දෙන්නවත් හිතන එකක් නෑ. නිසා මේ දෙක සමසමව යන්න ඕනේ කොච්චර දැනුම තිබුණත් මේක දෙන්න බුදුන් විශ්වාසයක් ඇති කරන කියලා දෙන්න ඕනේ. අපිට ඊගා ප්‍රශ්නේ. අවසරයි ගෞරවනීය සාමිවහන්ස මූල කර්මස්ථානයේ ආස්වාද ප්‍රාස්වාසයයි. නමුත් හුස්ම ඊතා සිව්වි ඇති නිසා සොයා ගන්න නොහැකි තරම්ය. එසේ හෝ ඊතා සියුම් හුස්ම රැලි 3-4ක් නිරීක්ෂණය කරන විට හිත වෙනත් අරමුණකට යොමු වේ. ඒ බව දැනගත් වහාම නැවත ශරීර සංවේදනාවලට සතිය යොමු කිරීමට උත්සාහ කළෙමි. ටික වේලාවක් සංවේදනාවල පිහිටන සිත නැවතත් වෙනත් අතීත අනාගත සිතුවිලි කරා ඇදෙන බවක් දැනේ. විටක මේ සංවේදනා දැනෙන අතරතුරම සිදුවන බවක්ද දුටු වෙමි. උදාහරණයක් ලෙස සතිය කොටස් දෙකකට බෙදී එකම අවස්ථාවේදී එක කොටසක් සංවේදනා නිරීක්ෂණය කරන අතර එහි අනික් කොටස සිතුවිලි සමග කණුදෙනු කිරීම වැනි අවස්ථා දුටු වෙමිනි. මෙසේ අපැහැදිලිව සංවේදනා හුස්ම ඉරියව්ව සිතුවිලි සමග කණුදෙනු කරන සිත විටක නින්දටද වැටේ. නමුත් නැවත ඉරියව්ව වෙනස් කොට අදිෂ්ඨාන කොට සතිය වැඩිවීමට උත්සාහ කෙලිමි. මේ හා සමාන අත්දැකීම් පරියන්ක කිහිපයකදීම අත්විඳෙමි. සක්මනේදීද මෙලෙස සිත පිට යන විට බර අඩි තබමින් පාවහන් ගලවා ඇවිදිමින් සතිය වැඩි කර ගැනීමට උත්සාහ කෙරෙමි. මේ සිතේ ස්වභාවය වන බැවින් උපේක්ෂාවෙන් මේ හැම අවස්ථාවකදීම දීම සිටීමට උත්සාහ කෙරෙමි. නමුත් මේ මාගේ අදිෂ්ඨාන ශක්තිය හා වීරියේ අඩුවීමක් දැයි සැක පැවතිනේ. අවසන් පරියන්කේදී නිින්ද නොනින්ද සිතුවිලි හා පොරබදමින් ඉරියව්ව වෙනස් කරමින් සතිය වැඩි වීමට උත්සාහ කෙරෙමි. 10:55 පමණ ශාලාවෙන් ඉවතට යාමට සිටුණත් තව එක චිත්තක්ෂණයක් සතිය වඩමි අදිෂ්ඨාන කරමින් ඉඳගතිමි. එකවරම එකවරම මගේ කය පට්ටල් වන බව දැනුනි. හුස්ම නැතත් ඉරියව්වේ හිත පවත්වා ගැනීමට හැකි විය. පිරිච්ච ශාලාවෙන් ඉවත් වන හඬ ඇතුණත් මට නැගිටීමට සිතක් නූපන. දෙයල්ලම දහඩියෙන් පෙඟී ගිය අතර ඒවා මගේ ශරීර කොටස් බව නොදෙනී ගියේය. ශරීරයේ ඊතාසියුම් වේදනා දරන අතර දෙපා වල සතබල වේදනාවක් නැති විය. නමුත් නොසෙල්වී සතිය ඉරියව්ව තුල හා වේදනාව තුල පවත්වා ගත හැකි විය. යටිපතුල් දහඩිය තෙත්වන බව දැනුනි. ක්‍රමෙන් දෙපා ශරීරයේ කොටස් වග නොදැනී ගියේය. මේ පස්සම්බය මේ පස්සම්බයයි කෙලස් තවන මොහොතයි හිතේ ප්‍රමෝදයක් හටගැනුනි. එය භාගයක් පමණ මෙසේ සතිය වැඩිවීමට හැකි විය. මගේ කමඨාන් වාර්තාව අවසන් විනාඩි 5දී සම්පූර්ණයෙන් වෙනස් වීම විස්මයජනකය. මා පත් වූ අවස්ථාව පස්සම්බය දැයි කාරුණිකව වටහා දී මගේ භාවනාවට දිනු කර ගැනීමට කල යුතු සහ නොකල යුතු කරුණු පිළිබඳව අපට අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේකේ රචනයේ මුල් කොටසේ ඒ වගේ විවේක තැන්න ගියාම හිත වෙලාවකට හිත විලියට යනවා. හිත වෙලා කය තියෙන හැටි බලන්න යනවා. දෙචිස් කරනවා. හිත වෙලාවට ආනපානෙ බලනවා. හිත වෙලාවට හිතන බලනවා. මේක බලනවද පේනවද කියලා ප්‍රශ්නේ ඇහුවොත් මේ ලියන එක නා ලියන්නේ මම බැලුවා මම <clears throat> බලනවායි කිය. කය වලනවා වෙලාවක දෙජිස් කුණ පාතේ ආනපාන කය බලනවා. හිස්තන බලනවා. අතීත හිතවිලි එනවා. මෙතන බලනව නෙවෙයි පේනවා. ඒ නිසා මේ පේන දෙයට මම කියන්න එපා. මගේ කියන්න එපා. මගේ ආත්මේ කරගන්න එපා. ඒ රචනය ලියන්නේ සාකර්මක භාෂාවෙන්. මම කෙරුමයි කියලා. නමුත් අනිත් දවසේ පරීක්ෂා කරලා බලන්න එකක්වත් මම කරන දේ නෙවෙයි කලින් හදපු DVD එකක් ඔය පෙන්නන්නේ. ඒ ඒ වෙලාවේ මම අරක බැලුවා මේක බැලුවයි කියලා කිව්වට එහෙම එකක් ඇත්තේ නෑ. මේ පේන දේ තමාට කය පේනවා, තමාට ආනපාන පේනවා, තමාට හිතන පේනවා, තමාලාට හිතවිලි පේනවා. ඒ ඔක්කොම දිහා බලන්න එකක්වත්ම කෙලස් වෙන්නේ මේක මම බැලුවා කිව්වොත් චේතනා පහළ වුණා කෙලස් මේක කෙලස් නොවන තාලෙන් බලන්න. මේ සිද්ධ වෙන දේ. වෙච්ච දෙයට එන්න දෙයද කියලා කියනවා. ඒක බෑ අපිට. මේ පේන දේත් මම බැලුවා කියලා කියන. ඊට පස්සේ අනාග පස්සම්බනේද ඉතින් নানা ප්‍රකාර කතා. මේ වෙන දෙයට බලාගෙන ඉන්න ඒත් මොකක් නොකර ඉන්න බෑ හැබැයි එකක් තියෙනවා. කොයි වෙලාවක මේක බලනවා නෙමෙයි පේනවා කියපු ගමන් ඔක්කොම සංසිඳනවා. ඒ වහා පුදුමාකාර මන්ත්‍රයක් ඇතන තියෙනවා. ඊට පස්සේ නැති වෙනව නෙවෙයි. දේවල් නැති දේවල් නටනවා, පුළුවන් තරම් නටනවා. නටුවට මම කිපෙන්නේ නැහැ. හරියට සිද්ධාර්ථ කුමාරයා ගීගේ අතරින් ඉස්සර දවසේ නාටිකංකනව නැටුවනේ ඇවිල්ලා. ඒකට හොඳටම ජීවිතේ කලකිරලා ඉන්න වෙලාව. හතර පෙර නිවිද දැකලා. ගීගේ අතරින් ලෑස්ති. එනි මේ නාටිකාංගනාව නටන්නේ සුද්ධෝදන රජුගේ ඕඩර් එකට. ඉතින් මේක මේ කුමාරයා මොකද්ද කරේ පිටි පැත්තට හැරුණා. එකම මිනිස්සයයි බලන්න හිටිය නාටකම අර ගොල්ලෝ දා පැය ගාණක් මේකප් දාගෙන ඇවිල්ලා නටනවා. ඒ මනස බිත්ති පැත්තට හැච්චහම දැන් මොකද වෙන්නේ නාටිකාංගනාවට? ටික වෙලාවක් ගිහලා බලනකොට පේනවා කියලා පෙරාගෙන පසපැත්ත එළිය දාගෙන සංගීත භාණ්ඩ වල වැටිලා ඉන්නවා. අර විනාඩි දෙකක් එහා පැත්ත බලපු ගයි බලාන හිටියනම් මොකද වෙන්නේ? උපරිම රංගනයක් පෙන්වනවනේ. ඇයි මේ යොරජ්ජුරෝනේ බැරි වෙලා හරි ওই නාටිකාංගනාවට ඇද්දට එන්න කිව්වනම් එහෙම තවත් රාහුල කුමාරේ. දී ගියත් හරිල කෝක වෙතක්. විනාවිට බුදු කෙනෙක් නැති වෙනවා. අර එහා පැත්ත බැලුවට පස්සේ ඒවා يعني පෙන්නනදී තමන් නෑ මම මේක බලන්නෙත් නෑ කියලා එහා පැත්ත හැරිලා අර එකම නාඩගමකවත් ඔය තියෙන කිසිම ශෝකාන්ත දුක්ඛාන්ත දර්ශන ඔය කියන සුරල් ගහලා නටන නැටලි සේරම ඉවරයි. එක්කම තියෙන්නේ අපි ළඟ පොඩ්ඩක් හරි ඒක අප්‍රීෂিয়েට් කරන්න. අනේ මං ඉන්නේ නටන්නේ තාත්තා නෙමෙයි ඉවල තියෙන්නේ. මේ මිනිස්සු කොච්චර මහන්සි වෙන්නේ නැද්ද මේකට සුරල් නටන්නයි, කිජි බටින්නයි, උඩ දණ්ඩන්නයි නටන්න කියලා බැලුවොත් බුද්ධම රංගනයක් එනවා. ඒක නොබල ඉන්න බලන්න. ඒක මරණවට වැඩියක්. එහෙම කෙරුවොත් ඒ ඒ නාට්‍යයට ඒ ඒ සම්දර්ශනයට ඒ සංස්කෘතිය මරණයට වෙලිය අපක්. නිසා මාරේ ඇවිල්ලා මොන සෙල්ලම් නටාගෙන ආවත් මම බලනවා නෙවෙයි පේනවා වෙන්න පුළුවන්. පින්නොත් කෙලස් නැහැ. ওই වෙලාවට ඔක්කොම පෙන්වන දේවල් තියෙන. ඒක නොබල හිටපු ගමන්. නොබල නෙවෙයි. බලන්නේ නැතුව පේන්න දරපු ගමන් ওই උලම් බැහිලා බහිනවා. ඒ හිතා ගන්න බැරි තරම්. ඒක විකූර්ණයක්. ඒක පුදුම දක්ෂකමක්. කවුරු හරි මේ උඩ පැනගෙන නාටකම නටාගෙන එනකොට ඔබට ඉන්නකෝ මම පොඩ්ඩක් වැසිකිළියට ගිහින් එන්නම් කියලා කියන්න බෑනේ. අනුමංචා ගිහිල්ලා මානවයිතිවාසිකම් පිළිබඳ නඩුවකුත් දාලා ගිහිල්ලා මීයා කාට මේ නාටකම් පින්නන්න යන රෝ බැලුවේ නෑනේ මම කියන්නේ. කවුරුදු 3000කට ඉස්සෙල්ලා මේ ඇරිස්ටෝටල් සොක්‍රටිස් සොක්‍රටිස් මේ ඇතන්ස් නගරය හරහා ගිහිල්ලා වෙන ගමනක් යන ගමන් එහා පැත්තේදී කියනවලු යාගේ ඇසිස්ටන්ට් ගෝලයාට බලපන් මේ නගරේ නැති දෙයක් නැහෙනේ. පුදුමාකාර ආශ්චර්යයක් මට එකක්වත් ඕනේ නැනේ. ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් ඇති වැඩි මොකක්ද? මුළු නගරයක් හරහා මම යනවට මොකක්වත් ඕනේ නැහැ. කවුද කාටද පුළුවන් ප්ලෑන් එකක් අඳින්නේ? කාටද පුළුවන් කොක්ක ගහන්න? ඒකට අපිට තේරෙන්නේ නැහැ මේ ඇඩ්වර්ටයිස්මන්ට් ගහන්නේ අපේ තියෙන කෑදරකම නිසානේ. අපිට පුළුවන් ද කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් හෙලිවලි ගන්න දාලා ඉන්නවයි කියන්නේ. දොස් කියන්න පුළුවන්. අපි හෙලිවලි ගන්න බලන්න හැමති තාක්කල් ඒ මනුස්සයා ඒක තමයි කරකොල ගහන්නේ. ඒක නිසා භාවනා කරපු ගෝයන්ක භාවනා කරපු හිරකාරයෙක් ඉන්දියාවේදී කිව්වලු වෙන කවුරු වැරද්දක් කරුවත් ඒකට මම වක් කියන්න ඕනේ. මෙන්න ලෝකේ ඕනම කෙනෙක් වැරද්දක් කරනවා නම් ඒක මගේ වැරද්ද. මොකද මම ඒක අනුමත කරන නිසා තමයි ලෝකෙන් නටන්නේ. ඒ නිසා මේ වෙලාවට පේන දේත් මම බැලුවා කියන්න යන්න එපා. මම හුස්ම ගත්තා කියන්න යන්න එපා. මට පේනුණා. එතකොට ඒක අකර්මක භාතාවෙන් යන්නේ. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මෙ නෙවෙයි. දැන ගැනීම සඳහා වාර්තා කරනවා. අන්න ඒ ටෝන් එක පොඩ්ඩක් මාරු කරන්න මේ ටෝන් එකට අපි කියනවා නම් අයෝනිසමනසිකාරය කියලා. ඒ දාන ටෝන් එකට කියනවා යෝනිසෝමනසිකාරය කියලා. මේ එකම දෙය ලියන්නේ. මම කිසිවක්ම නැතුව බලන් ඉන්න වෙලාවේ වර එක මට හුස්ම පේනවා. වර එක මට දෙතිස් කුණට පේනවා. වර එක මට හිස් තැන පේනවා. එහෙම කිව්වා කිසිම චෝදනාවක් එන තැනක් නැහැ. ඉතින් ඒක ආර්ය භාෂාව කියන්නේ. ඒක මේ ආර්ය භෝහාරය. දැක්කදී දැක්ක පැත්තෙන් කියන මිසක ට්විස්ට් එක දාන්න එපා. මේ මම දැක්ක මම බැලුවා. මම කිරුවා කියන වෙනුවට දැක්කා. පේනුණා. ඇහුණා. කාට කරනඩුව දාන්න බෑ. අහන්න ගියොත් කන් රුකුල් කරලා නඩු. ආන්න වෙනස තමයි අපි මේ යෝනිසෝමනස්කාර ප්‍රධානක නවක ධර්ම වශයෙන් තේරුම් ගන්නන්නේ මෙතනදී මේ පස්සම්බනේද එහෙම නැත්නම් සුඛේද මේක ප්‍රීතියද මේක සත් මේක නෙමෙයි. මේ මොනවාක්වත් නොකර පෙන දේ පෙන්නරින් නංවනන් දෙන්න ගිය ගමම් පැටලෙනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතං. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින උදෑසන විනාඩි 20ක් පමණ සක්මන් කොට පරයන්ක භාවනාවට ඉඳගතිමි. මූල කර්මස්ථානයේ ලෙස ආස්වාද ප්‍රාස්වාස මෙනෙහි කරෙමි. කලෙමි. ආස්වාද ප්‍රාස්වාසය හොඳින් දැනී ඒ තුනී වී නැතුව ගියේය. ඉදහිට වටා පිටාවේ ශබ්දයක් ඇතුණත් නැවත මූල කර්මස්ථානයට හිත ආවත් ආස්වාද ප්‍රස්වාසය වුණේ නැත. මාහට මගේ ශරීරයේද දැනුනේ නැත. හොඳ සිහියක් පවත්වා ගන්නට හැකි විය. කිසිවක්ම නැති තැන සිය පමණක් තිබුණි. ශරීරයේවත් වේදනාවක්වත් නොදැනිනි. සියල්ල නැවතී සිත පමණක්ම දැනුනි. සිතුවිලි සියල්ල නැවතී සියල්ල නැවතී සිත පමණක්ම දැනුනි. සිතුවිලි කිසිවක්ද නැත. මෙසේ පැය භාගයක් මා සිට ඇත. ඇස් ඇර වතුර බී නැවත ආනාපානය පටන් ගතිමි. සතිය එලෙසම පැවතුනි. නැවත එම ස්ථානයටම ගියමි. මින් වසර කිහිපයකට පෙර භාවනා කරමින් සිටේදී මට මාව සොයා ගැනීමට නොහැකිව ඉතා බියටපත් විය. ඔබ වහන්සේගේ කමඨාන් උපදෙස් පරිදි කාය ජීවිතය දෙක ත්‍රිවිධ රත්නයට පූජා කොට භාවනාව පටන් ගතිමි. මම දැන් එම தത്വයට බිය නැත. පැයක් ගත වූ පසු උදෑසන ආහාර වේල ගන්නා විටද සතිය එලෙසම පැවතුනි. ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ ධර්මදේශනාවේ පැවසූ පරිදි එම අවස්ථාවටපත් වූයා වූවායයි සිතමි. වරහන් ඇතුලේ එම අවස්ථාවට කියන වචනය මතක නැත. මා එම අවස්ථාවේ රූප, ශබ්ද, ගන්ධ, රස බාල්දි නැහැ කියන එකයි කියන්නේ. ඒතර බාල්දි නැහැ. මේ පසම්බනේ කියලා තමයි විතර. ඔව් මට තේරෙනවා. මට තේරෙනවා. මං කියන්නේ මනේ ඕ බල්ලුවට බාල්දි නැහැ. මා එම අවස්ථාවේ රූප, ශබ්ද, ගන්ධ රස ස්පර්ශ යන පහෙන් මිදී ඇති බවත් මුළු කයෙන්ම මිදී ඇති බවත් තව ඉතිරිව ඇත්තේ සිතින් මිදීමට පමණක් බවත් සිතුනි. එවිට මට හැඬුනි. පෑ භාගයක් පමණ හැඬුවෙමි. මේ සසරින් මිදීම මටත් ඇඬෙනවා. මේ සසරින් මිදීමට මට ඉතිරිව ඇත්තේ සිතින් මිදීමට පමණක් කියයි සිතමි. හිත කඩා වැටි ඇත ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ධර්ම සරණයි. ඔය හිත තියනන වෙන මොකක්වත් ඕන එකක්ක සේරම තියෙනවා. ඒක තමයි මනෝපුබ්බංගමා ධම්මා මනෝදෙට්ටා මනෝමය. නිසා මේ මේකට හිත කියලා කියන්නත් එපා මේක රූප කියන්නත් එපා වේදනා සංඥා සංග මොන්නම ලේබල් එකක් දාන්න එපා. දාපු ගමන් කතන්දරේ ගෙතෙන්න පටන් ගන්නවා. මොනවද ඕ තියෙනවා. බුදුජානසේ සඳහන් කරලා තියෙනවා නසඤ්ඤ සංඤේ නෝපිය සංඤේ න විභූත සංඤේ එවං සමේතත විභූති රූපං. ඒක සාමාන්‍ය සංඥාවක් නෙවෙයි. විසඤ්ඤ වෙලක් නෙවෙයි. අසඤ්ඤ තලයක් නෙවෙයි. මොකද්දෝ සංඥාවක් තියෙන හැබැයි මේ ලෝකේ නෑ නමක් නෑ. ඉතින් අපිට ඒක නමක් දැමිල්ලෙන් තමයි පැටලෙන්නේ. ඒකට නමක් දැමෙන්න දෙන ප්‍රශ්නයක් නෑ. ඒක ඒ සංඥාකරණය. එහෙම නැත්නම් මේක හිතක් තියෙනවා කියලා කියන්නේ හිතමනේ. මේ හිත කියනවා වෙන කවුරුත් නෑ. මං විතරයි ඔටුව විතරයි ගේ ඇතුලේ ඉන්න වෙන ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් ඌ හිතපුවම ඇති. ඒ නිසා ඒ තියෙන දෙයට නමක් දාන්න යෑමෙන් සංඥාකරණයෙන් එහෙම නැත්නම් අපි කියනවා මඤ්ඤණා කිරීමෙන් අපි අර ආය නැවෙන ලොකු වැරද්දක් වෙන්නේ නැහැ. ලොකු කෙලෙසීමක් වෙන්නේ නැහැ. නමක් නොදා ඉන්න එකයි තියෙන්නේ. නාමකරණයෙන් තමයි මුළු සංසාරෙම අපි පටලවා ගන්න. පොඩි ළමයෙකුට කිසිම කෙලෙසයක් නැතිව මොනම දේ කරන්නවත් දන්නේ නැහැ. අය අතර තේරෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ දේවල් වලට නන් දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඌ කොක්කේ තමයි. ඒක නිසා ඒකට කියන්නේ ඔය මං එන්නේ ඉස්සෙල්ලා ලංකාවේ චිත්‍රපටයක් ඇතුළේ ඇඩ්‍රස් නැහැ කියලා. චිත්‍රපටිය නම ඇඩ්‍රස් නැහැ. ඉතින් කොහෙට ලියුම දාන්නේ? ඉතින් ඇඩ්‍රස් නැතු ගියාම හරිනේ. ඒක මනුස්සය ලිව්වලු පොස්මාස් පොස්මාස් ජෙනරාල්ට මට හරිම දුප්පත් තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ මේ කරුණාකර දෙයයන් ආචර මේ පණිවිඩය යොමු කරවන්න මම ඩොලර් 50ක් ගෙවන්න කියලා. ඉතින් ඒක කඩලා බලපු මොස් මාස් ජෙනරල් කාර්ල කොල්ලෙක් ඉල්ල මාස්ටර්ට බාර දුන්නා. මාට කඩු පවුනේ අප්පා. මම කරේ කමන්නේ රිටර්න් ඇඩ්‍රස් එක තියෙනවනේ. කට්ටිය ඒක තුරා කලෙක්ෂන් එකක් දාලා ඇරියලු. ඩොලර් 45ක් අම්බෙලා දෙනවා. අරු ඊගාට තායිලි මම කරන දිව්‍යනාසේ ස්තුති වේවා. මීගාදරේ පෝස්ට් මාස්ටර් හරහා යන්නේ ඩොලර් 5ක් ගහලා කිව්වලු. ඇඩ්ඩස්ලා. කෙලිම දෙයියන් දෙයියන් අතට යන්නේ පණිවිඩේ. අපිට මොන දෙයක් හම්බලත් ඒකට නමක් දාන්න තු බෑ. බුදුජානනාථ කියනවා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ නමකින් කෙලසිලා නැති. ඒ නිසා මේක මේ හිතේ මායාවක්. මේ හිත කියනවා දැන් රූප නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ, සංකාන මට පොඩ්ඩක් ඉඳ දෙන්නකෝ මම විතරක් ඉන්නවා කියන්නේ. ඉතින් මේ හිතක් පවතින්න පුළුවන් ද රූප නැතුව? හිතක් පවතින බඳ හිතවිලි නැතුව ඉතින් ඒක නිසා කියනවා අභිධර්මයේ තැන්වල හිතක් කවදාහක්වත් එහෙම නාම ධර්මයක් කියන්න බෑ රූප නැතුව. හිතකට ඉන්න බෑ රූප වේද මේ සමේ හිත විලි නැතුව. ඉතින් ඒ නිසා අපි අර හිතින් හදාගන්න ගියාම ඇත්තට ලොකු පරිශ්‍රයකට පස්සේ ඇත්තට ලොකු සුද්ධියකට පස්සේ මේ ඉන්නේ. ඒත් කතන්දරේ ගොතන්න පුංචි කොනක් ඉතුරු කරගන්නවා. කිරි කලයයි ගොම් කඳුලයි. නැවත නැවත බලන්න මේ කියන தත්ත්වෙට මොකක්වත් නමක් දාන්න නැතුව. ඉතින් මේ අත්දකින්න දෙයක් නේ. ඒ මොකක්වත් නැතුව හිතන්නේ. ඉස්සල්ලාම දවසක් මිනිස්සෙක් ඇවිල්ලා භාවනා කරන්න ආවා. මේ කියන භාවනා උන්නේ වාඩි අපි සතිපත් කරන කියලා. කොයි වෙලාවක හරි වාඩි වෙලා කයට හිතාපු වෙලාවේ බලන්න ඒ දැනෙන දේට නමක් දාන්න පුළුවන්ද කියලා. ඒ අත්දැකීමට නමක් දාන්න පුළුවන්ද කියලා. ඒ අත්දැකීම් ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. ඒක තමයි නෙවෙයි කියන්නේ. නමක් දාන්න ගිය ගමන් මේක ප්‍රකාශ කරන්න ගිය ගමන් වර්තමානයේ හිත හිටින්නේ නැහැ. ඒ නිසා පටන් ගන්නකොටම නිවන තේරෙනවා අපට. ප්‍රශ්නේ තියෙන්නේ මේකට මේ මේ මහායාන බුද්ධහම කියලා කියනවාද, හීනයාන බුද්ධහම කියලා කියනවාද, මේක බ්‍රහ්මයා කියනවාද, මේක දෙයයන්ාන්ත කියනවාද මොකක් කියන දැනතිය හිතනවා මම පැටලිලක් දන්නේ නැහැ කියලා. නමුත් අපිට වෙන්නේ අසරණ වෙන එකනේ. ඕනම වෙලාවක වර්තමානයේ හිත ගියොත් ප්‍රමාණ කරන්න බෑ ඇඩ්ඩස් නැහැ. ඉතින් මේකට නම් දාන්න හදන ගියාම තමයි පැටලෙන්නේ. ඒකම තමයි වගේ ගෙවලා ගෙවලා ගෙවලා අන්තිමට ගියාම පේන්නේ යනවා කොහෙද තැනකට මේ ලෝකෙට අයිති නැහැ. හොඳට ඕම දන්නවා ඒක අත්දකින්න පුළුවන්. හැබැයි මේ ලෝකේ භාෂාවෙන් කියන්න බෑ. මේක මේ සාමාන්‍ය ලෝකේ භාෂාව කවදාකවත් උතෙන්න යන්න බෑ. ඉතින් ඒක නිසා මේ වැඩේටම අපහුව අපහුව යන්න ලක්ෂ වාරයක් කරනකොට හිත කියලා නම දාන්න එපා. බාල්දි නැතිලයි කියලා විතරක් කියන්නේ. ඕන නැගිට බලනකොට ඕ බලමුකෝ බාල්දි නැතිලයි. අපි යනවා බාල්දි නැති වෙච්ච ඊගාවකට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස අද උදේ පරයන්ක භාවනාවේදී වෙනදා ලෙසටම හුස්ම හුස්මට හිත තියාගෙන හුස්ම නැතිවීමෙන් එන එන චංචල කම්පන දිහා බැලීමෙන් සිටියෙමි. ක්ෂණයකින් මගේ නලල රැලි වී තවත් උස් තත්වයකට පරණතේ මට මේ මට මේ ලියා පැහැදිලි කළ නොහැකි. ඒ අයිසල වාක්‍යය අද උදේ පරයන්ක භාවනාවේදී ඉස්සලා වාක්‍යෝ කීපයකට ඉස්සලා වාක්‍යෝ ක්ෂණයකින් මගේ නලල රැළිවි තවත් උස් තත්වයකට වරහන් ඇතුලේ මට මේ ලියා පැහැදිලි කළ නොහැකි. ඉහළ ඉහළට යෑමක් වගේ දෙයක් ඇති වුණෙමි. එම தත්වයේ දිගේ හිත යෙදෙව්වෙමි. එම විදියට බොහෝ වේලාවක් සිටියෙමි. ඒ අවස්ථාවේ චංචල කම්පන ගති අඩු විය. ඊට කරුණාවෙන් මේ අවස්ථාව පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. දෙවෙනි කොටස තියෙනවා මා ඊයේ රාත්‍රියේ නිින්දෙන් බය වී අවදි විය. යම් කෙනෙක් හෝ දෙයක් ශරීරයට ඇතුළුනා වැනි හැඟීමක් හැඟීමකින් අවදි වී බය වූයෙමි. ඉතිපිසෝ ගාථාව හිතින්ම කියුණේ. මගේ බය නැති වී නිින්දටපත් උනේ. මීට පෙර මෙවැනි නේවාසික භාවනා යෙදීමේදී භාවනාවල යෙදීමේදීද තුන් හතර වැනි දිනවන විට මෙවැනිම අවස්ථාවලට මූණ පාන්නට විය. මෙවැනි දේවල් වලට හේතුව මා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්‍රිවිධ රත්නයේ පිහිටයි. එයාට පළවෙනි එකේ කියනවා මේ සහැල්ලු ගතියක් උඩට එනවා. ඉතින් මේ සහැල්ලු ගතිය කියලා කියන්නේ පඨවි ධාතුවේ ලහු ලක්ෂණය. ඒ වෙනුවට ගරු ලක්ෂණය වුණා කිඳා බහිනවා. පොළොව කාගෙන යනවා වගේ තේරෙනවා. එතකොට නිදාගෙන ඉන්නකොට එක එක දේවල් එනවා වගේ පේනවා යනවා වගේ පේනවා. ඉතින් ඔය නැවත නැවත රිට්‍රීට් වල ගියොත් නේ හතරවෙනි දවසේ ඉන්නේ දිගටම රිට්‍රීට් එක හිටියා නෑ ඉවරයි. ආපු එක ඉන්දිය ඇතුළට වෙලා. අපි කරලා තියෙන්නේ ආයෙ ගිහලා ආයෙ හතරින් දවස් දෙනොත් ඔන්න එනවා. දැන් මම ඒකයි සිවුරක් දාගත්තේ උඹ එන එක ආවනේ එක සැරේනේ. ආයෙ හතරින් දවසේ වුණා දිගට යනවා. ඒ නිසා මේ එක එක එක එක දේවල් එනකොට හැම දෙයකින්ම අපි බයක් ඇති වෙනවා මිසක් මේකට ලෑස්ති වෙන්න ලෑස්ති නැහැ කැමති නැහැ. උඩ යනවා. ඔව් ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඉතින් කවුරු හරි එනවා මොකද්ද ප්‍රශ්නේ? බය වෙනවා. ওই ප්‍රශ්නේ නැහැ. ඒ සීන විස්තර කරනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා අපිට හීනෙන් කවුරුකට ගහන්න. ගහනකොට බයක් ඇති වෙනවා. නැගිටලා බලනකොට ගහපු එක නම් හීනයක් නෝත් බය සත්‍යයක්. බය ඉතුරුලා තියෙනවා. එනිසායේ මොකද්ද අපිට 100 100ක්ම බොරුව කියන්න බෑ. ඉතුරුලා තියෙන බයක්. අසින්චිත භාවයක්. නැත්තම් කම්පන චංචල ගතියක්. ඉතින් ඒ නිසා තේරුම් අරගන්න එක බාර ගන්න. ඉතින් මොකද්ද කරන්නේ? ඒක බය ඇති වෙන්න පුළුවන් කවුරු හරි ආවයි කියලා හෝ නැත්නම් කවුරු හරි ගැහුවයි කියලා හෝ වෙඩි තිබ්බයි කියලා හෝ නායක බාග පිබුරෙක් කිඹුලෙක් නැත්නම් ආසේ නැත්නම් අලියෙක් කියනවා දගෙන හොඳටම බය වෙනවා. නැගිටලා බලන්න වෙනවා. එහෙම එකක් නෑ නේද බය ඉතුරු වෙනවා. ඒ නිසා ඒකට අපිට ගන්න දෙන්නේ මේක බාරගත්තා. දැන් බය වෙලා ඉන්නේ. හේතු හොයන්න ගිය ගමන් වෙන්නේ ওই බය සාධාරණීකරණය කරන්න වෙනවා. ඒක ආවයි ඒකට හැඩ ගැහෙන්න පුළුවන්ද කියලා බලන්න. මේ උඩ යනවා උඩ යන එකට හැඩ ගැහෙන්න පුළුවන්ද බලන්න. ඒ වගේ කරන්න ගිහිල්ලා මේවා ඔය අමානිසයගේ තවත් කතාවක් තියෙනවා. අමානිසය දවසක් අර ඉස්කෝලේ මහත්තයා ගෙදෙට්ට එනකොට ගමනක් යන්න ලෑස්ති වෙලා. ඊට පස්සේ කියනවා මොකද මනසේ අද නම් බෑ මහත්තයෝ කතා කරගෙන මට ගමනක් යන්න තියෙනවා. කොහෙද යන්නද? මම යනවා ආවල් තැන්නේ කිඹුලවන්න. ඈ එහෙම කොහොමද කරන්නේ? නෑ නෑ මට ටෙක්නික් එකක් අම්මා. ඒ මොකද්ද කියලා අහනවා. කියලා මිනිහා පෙන්නන පුංචි කරලා බලන කණ්ණාඩියක්. මේක බලපුවම මට ඕනේ කපුංචි වෙනවනේ. ඉතින් මම ගිනි පෙට්ටියක් අරන් යනවලු කිඹුලට අල්ලනවලු දාගන්නවලු ගිනි පෙට්ටිය. දකිත් දකිත් පුංචි වෙනවා. ඉතින් භාවනා විදිහට ඔය අමාරුසයිගේ කණ්ණාඩිය තියෙනවා. ඔය බලන ඕන දේ පුංචි කරලා දාන්න. ලොකු කරන්න ගියොත් හැමදාම අපි ඕවට ප්‍රපංචන ප්‍රබන්ධන කර කර කර කර යන නිසා බලන්නේ ඩින්ඩින් අවබ ඇත්තම තමයි. බය වුණා බය ඇත්ත. කියලා වැඩ කරගෙන යන්න බැරිද? මේ මුඩට යන්න පටන් ගත්තා. සහැළු ගතිය අවහරි. ඒකෙදි සතිමත් වෙන්න බැරිද? ඊනෙන් බය වුණා සතිමත් වෙන්න බැරිද? පුළුවන් කිරුවොත් ඒක අමාරුයි කන්නඩිය බැලුවා වගේ තමයි තියෙන්නේ. ඒක යෝනිසෝමංස් කාට දාන්න. ලොකු කරන එක තමයි සාහිත්‍ය කියන්නේ. ලෝකේ තියෙන වගේ මොනවා හරි දෙයක් ඒක කියනවා මම මේ ආගමේ නම කියන්නේ ඒ මිනිස්සු දැකපු හීනයක් තමයි සම්පූර්ණ ආගමක් බවට අදපත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මිනිස්සු ඔක්කොම ඒක කකා යනවා. මොකද මිනිස්සු ප්‍රත්‍යක්ෂයට කැමති නැහැ. මොන හරි දැකපු දෙයක් විශ්ල කරන්න බැරි දෙයක් අල්ලගෙන ගුඩ දේවල් පිස්සේ යනවා. ඒ නිසා මේකට සද්ධාව තියාගෙන යන්න, සීලිය තියාගෙන යන්න පුළුවන් නම් ඒ ඉහළට යන වෙලාවෙත් නටල රැලි ගහනකොට සතියෙන් ඉන්නේ කියලා බලන්න. පුළුවන් නම් හීනෙන් බය වෙලා ඒ ඉතිපිසෝ ගාතාව කියනවා මට සතියෙන් ඉන්නේ කියලා බලන්න. හොයන්න බෑනේ එහෙම වගේ වෙලාවට සති පිටවන්න බැරිද කියලා. පිටානික පුළුවන්. එනිසා ඔක්කොම පුංචි වෙනවා සතියට වැටෙනකොට. සතියට තා විපස්සනාට කිසිම දෙයක් ලෝකේ ලොකුත් නැහැ කිසිම දෙයක් පුංචිත් නැහැ. ඔක්කොටම සම වඩංගමක් තියෙනවා. ඒ නිසා මේක ප්‍රශ්න කරගන්න නැතුව මේකට හැඩ ගැහිලා දිගට භාවනා සත්‍ය පාත්තන එක තමයි කරන්නේ. දේරුවන් සරණයි කරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව පරයන්කයට වාඩි වී සිතින් ශරීරයේ දෙස බලා සිටීමේ සිත ගියේ නාසිකාග්‍රයේ පවතින සිහින් කම්පන චංචල වෙතය. ඒ දෙස ටික වෙලාවක් බලා සිටීමේ පසුව හේද නැති වී සිත පමණක් ඉතිරි විය. ලාපාට ආලෝකයක් තිබින වරහන් ඇතුලේ පෙරදා මා වාර්තා කළ පරිදි කිසි සංඥාවක් නැතිව නිින්දෙන් අවදි වූවා වැනි විය. මම සතිය ඩබල් ඩෝස් කර මෙම ආලෝකයේ සහිත සිත දෙස බලා සිටියෙමි. පසුව මගේ හිස පමණක් පහතට වැටී සිතත් ඒ සමගම තිබින. මේ අවස්ථාවේ ආස්වාද ප්‍රසවාස හොයා ගැනීමවත් නොහැක. සම්පූර්ණයෙන්ම සංසිඳී ඇත. පසුව සිත ටික ටික වම් පස මොළයේ දෙසට ඇදී යාමක් සමගම වේදනාවක් තිබින. වරහන් ඇතුලේ විඳවන්නේ නැති වේදනාවක්. සිතත් මොළයත් යාවී තිබීම පමණක් අද්දුටු වෙමි. ඒද සිහින් ආලෝකයක ආලෝකයකුත් සමගයි. මේ අවස්ථාවේ බොහෝ වේලාවක් සිටිය හැක හැකියව තිබුණ නමුත් දාන වේලාවට යෝගාවචරණ යන බවට සංඥාවක් ආහේයින් පරියන්කෙන් අවදි වුනේමි. උපහාසයෙන් අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමි. ධර්වං සරණයි. ඔන්න ඉස්සලලිමෙත් මේකෙත් කියලා තියෙනවා මේ වෙලාව හිත විතරයි ඉතුරු වෙන්නේ කියලා. ඉතින් ඔය වැඩේ තමයි ඔය පරම විඥානාර්ථ සභාව කියලා ලංකාවට ඇවිල්ලා තිබ්බේ. ඔය බ්ලැවට්ස් කියලා ආත කවුද ඕල්කොට්ලා. ඊයෝකට බුදුම විදියට සම්බන්ධ වෙලා වැඩ කරන ගියා අනකාරික දබ්බාත. ඒ කියන්නේ මේ පරම විඥානාර්ථේ ওই මට්ටමට ගියාම ඉතින් උසස් තත්වයක් නේ. ඒ නිසා ගන්න ගියාම බලනකොට මෙතන හිත තියෙනවා. ඒක තමයි පරම. මොන දෙයක් ආවත් කියනවා හිත කියලා. ඊපස්සේ අනකාරික දබ්බාත අයින් වුණා. අයින් වෙලා තමයි මහ බෝධි සමාගම හිතාගත්තේ. මොකද මේ විදිහට මේ සියල්ලටම මුල හිත කියන එක Hindu ආගමේ අන්තිම වෙනකොට එතෙන් තමයි මේක දාලා තිබුණේ. අද්වෛතය කියලා මේකට නමක් දාලා තිබුණා. ඉතින් මේ අද්වෛතය දෙකක් නෑ මෙතන. නාම රූප දෙකක් නෑ හිත විතරයි තියෙන්නේ. වෙන මොකක්වත්ම නෑ කියලා. ඉතින් ඔය වගේ මට එච්චරම දක්ෂකමක නෙවෙයි මම මේ කියන්නේ. ඔය සංකරාචාර්ය බුද්ධ ආගම කෑවේ ඔයකෙන් තමයි. එයා අද්වෛත කතාවෙන් තමයි ගෑවේ. අද්වෛත කිව්වහම ඒක හිත කියලා ගත. ඒක ඒක තමයි බ්‍රහ්ම පදාර්ථය. එතන මේ සාර බලධාරී දෙය. එහෙම නැත්නම් omnipotent omnipresent ඕක තමයි කියලා. ඕකට හිත කියලා නම දාපම ඒක සජීවී ගතියක් පේනවනේ. personality එකක් කියනවනේ. එහෙම නැත්නම් personification එකක්. නෑ එහෙම එහෙම මොකද්ද ශක්තියක් තියෙනවා. ඒක නමක් දාන්න එපා. ඒ ශක්තිය නන් ලෝකල්. ඒ ශක්තියට ස්පෙસિෆික් ග්‍රැවිටි එකක් නැහැ. ඒ ශක්තියට තැනක් නැහැ. මේ නමක් නොදා ඉන්න බැරි නිසා මේ Hindu ආගමේ සහ බුද්ධ ආගමේ තියෙන මේ දෙකේදී ඒගොල්ලෝ එක අද්වෛතය කියලා එක බ්‍රහ්ම පදාර්ථය කියලා ඒක තමයි අපේ හිතේ තියෙන ඒක තමයි පරමාර්ථයේ තියෙන ඒකම තමයි මේ ජීවාත්මෙ තියෙන කියලා මේකට කතාව ගියාම අපිටත් කරකොලත් ඇරියා වගේ. මොකද මෙතන යනවයි කියලා කියන්නේ වහන හොඳ තැනකට ගිහිල්ලා. හැබැයි පුද්ගලිකකරණය කරලා මේ පෞරුෂත් ආරෝපණය කරලා පෞරුෂත් ආරෝපණය නොකර මේක නන් ලෝකල් එනර්ජි එකක් එහෙම නැත්නම් විශ්වගත තත්වයක් මම ඒකට නමක් දාන්න ඕනේ ඒක මම කියන්න හෝ හිත කියන්න හෝ ඒ කියන්න යන්නෙම මේකට පණක් දෙන්න හදනවා මේක අනාත්ම දෙයක් බව පිළිගන්න කැමති නැහැ ඔතෙන්න මෙයන්ද නම දාන්න නැතුව බලන්න ඔය දේ අනිත් හැම කෙනා ගාම ඒක මේ භාවනා කරලා ගන්න එකක්ම නෙවෙයි. භාවනා කරලා කියන්නේ ඒක වහන කෙලස් ටික පොඩ්ඩක් අයින් කළා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාරන් කියලා බලනකොට ඕකේ අතින් ඔක්කොම සමානයි. අනික් කට්ටිය ඒක දන්නේ නැතුව වෙන මොකක් හරි ඔය දරුවෙක් මල්ලෙක් ගෑණියෙක් මිනිහෙක් අත්තරම් මිනිමුතු අල්ලගෙන නටනවා. මේක නෑ ඊව නෑ. මේක නෑ හිත කියන නම දාගත්ත ගමන් ආය කතන්දරයකට පැටලෙනවා. අද්වෛතයකට වැටෙනවා. මම මේ මේ මේ තරලව කියන්න ගියාට ඔක ඉතාමත්ම ගැඹුරු સંદર્ભයක්. ඒ ළඟදිත් බිකු බෝධි කියලා තිබුණා. මේ Hindu ආගමේ තියෙන අද්වෛතය අපේ මේ ද්වෛතාවේ මිදීම කියන වචනේ පැටලවා ගත්තට පස්සේ බෞද්ධයා සදා සොත්ති අනාතයි. කොහොමද සංකරාචාර්ය ගැහුවේ කියන එක අපේ බුද්ධ ආගමට අල්ලන්න බෑ. ඒ සමන් හිතාගත්ත පුළුවන් නම් සංස්කෘත ටිකක් ඉගෙනගෙන මේ මනුස්සයා කොහොමද මේ මෙච්චර ලස්සන බුදුරජාණන්සේ පෙන්වපු මේ අනාත්මය හිත කියන එක දාපු ගමන් පණ තියෙන දෙයක් වඩපත් වෙනවා. ඒක නිකන් භ්‍රම පදාර්ථේ. බුදුරජාණන් කියන්නේ නෑ මොකක්වත් මෙහෙම එකක් නෑ. ඒක ගෙවෙනවා ගෙවුනට පස්සේ ඒකට නමක් නෑ. ඒක මේ ඕගනික් නෙවෙයි ඒක. එහෙම නැත්නම් ඒක මේ සජීවී දෙයක් හෝ පෞද්ගලික කරන්න පුළුවන් හෝ පුද්ගලාරෝපණය කරන්න බෑ කියන. ඉතින් ඒක හරියම ගැඹුරුයි. ඒ නිසා ඒක ඔක්කොම ගලවන ගලවන යනකොට රූප වේදනා සංඥා සංකාර ගලවන ගියාම විඥානයේ තියෙන මේ ගැටේ තමයි විපස්සීමා සරුවචන් වහන්සේ පෙන්ලා දෙන්නේ ওই මහානිදාන සූත්‍රයේ එතින් ගියාට පස්සේ නම් ඒක තේරුනොත් නිවන් දැකලා තේරුනේ නැත්තම් ඕක තර්කින් අල්ලන්න බෑ මේ තරම්ම සියුම් ඒක තේරුමත් එක්කම තමයි ඒ සරුවචන් වහන්සේ සරුඤ්ඤතා ඥාණය ලැබුවේ ඒක ඉතින් අපි සරල භාෂාවෙන් කියන්නේ ඉතින් යන්න භාවනා කරලා යන්න. මේකට නමක් නොදා ප්‍රපංච නොකර මේක මම කියා ගන්න නැතුව ශක්තියක් බලයක් අන්න ඒ මට්ටමට ගියාට පස්සේ ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මම නැවතත් අර මම මාගේ කියන්නේ හිටපෙක දිය වෙලා ස්වභාව ශක්තියත් එක්ක එකතු වෙනවා. ඒකත් එක්ක වෙනකොට ඒක අනාත්මයි. ඒ නිසා හිත කියන වචනේ පාවිච්චි වෙන එක තමයි මට පේන දෝෂේ වශයෙන් පේන්නේ ඉස්සලා එකේ මේකේ. ගරු ස්වාමීන් වහන්සේ පුස්පරැල්ල තුනිවි සිතුවිලිද නැතිවි ඉන්නා බවට ලකුණුද නැතිවි කිසියක්ම නැති ශූන්‍ය වූ ස්ථානයකට පත්ුනේ. මෙතනට අවදිව සිටින්නට පුරු කරගත් පසු ඒ අවස්ථාව සෑම විටකම මා සමගම පවතින බවක් දැනේ. පරයන්කයටත් වඩා සක්මනේදී මේ බව තීව්‍රව වැටහි. කඹයක ඇවිද යන්නාක් මෙන් සමබර කර ගැනීමට අපහසු වුවද සමතුලිත වූ විට සතියටත් වඩා ඉදිරියෙන් මේ தત્ත්වය පවතී. සතියට තිබූ තැන නැතුව ගියාසේ හැඟේ. කරන කෙනෙක් හෝ දෙයක් නොමැති බව දැනේ. පහසුවෙන් අනිත් දේවල්ට ආදේශ කළ හැකි බැවින් බාහිර කරදර අවම කරගත හැකි. ක්ෂණික පමාවකින් මගේ වීරිය බිඳී ගියොත් පමණක් සිතුවිලි පැමිණේ. නමුත් නැවත එතනට ඉක්මනින් ළඟා විය හැකියි. සුතමේ ඥානයේ ඉත අඩු මට මේ தત્ත්වයේ තවදුරටත් රැක බලා දියුණු කර ගැනීමට කරුණාවෙන් උපදෙස් පතමි. ධර්මයන් කරණයි. ඔය මේකෙදී ඒක මාත් එක්ක තියෙනවායි කියලා වාක්‍යයක් තියෙනවා. තුන්වෙනි වාක්‍යය කියවන්න ඕන. මෙතනට අවදිව සිටින්නට පුරු කරගත් පසු ඒ අවස්ථාව සෑම විටම මා සමග පවතින බව. ඒ අවස්ථාව දැන් මාට සිටු කරගන්න. එයාටත් එක මම ඉන්නවා. එන තාම අර මමයාගේ ගැළවිල්ලක් නේ අවස්ථාවක් තියෙනවා. ඒකට යනකොට මම නෑ. ඉන්නවා නම් ඒක ඒ ඒ පොදු ශක්තියත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. නිසා ඒකත් එක මම දන්නවා මේක තමයි අත්දැකපු එක නෙවෙයි මේ වාක්‍ය ලියනකොට එහෙම තමයි ඔලිය වෙන්නේ. නිසා භාෂාවට මේක දාන්න බෑ. නමුත් උත්සාහ කරන්නේ නැතුව අපිට සංවේදනය කරන්න විදියක් නැහැ. ඒ නිසා අපි උලුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. එහෙම දේ වෙනකොට ඒක වැටහෙනකොට මම හිටින්න බෑ. ඒ මමයාගේ සීමා මරියදාවල් කැඩිලා ගිහිල්ලා මම සහ මම නොවේ කියන සීමා බිඳෙනකොට තමයි විවේකේ එන්නේ. કોઈ වෙලාවක එතන විවේකේ තියෙනවා මෙතන මම ඉන්නවා කියන කතාවක් නැහැ. මෙතන මමයි ඉන්න දාකල් විවේකයේ කක්කා. විවේකයක් නැහැ. ඒ නිසා බලන්න මේ වෙලාවට තියෙන විවේක වෙනකොට මම සහ මම නොවේ කියන තැන මම එක් ඉන්න වගේ දැනෙනවා. නමුත් ඒකේ සීමාව පේන්නේ නැහැ. මරියාදාව පේන්නේ නැහැ. වැට කඩුල්ල පේන්නේ නැහැ. අපි අර පුරුදු භාෂාවට කියනවා මම කිය. ඉතින් ඒ නිසා මඩල් දුවේ සින්දුවක් තියෙනවා. වැට කොටු බැමි නැති සීමාවල් මොකද වැටකොටු බැමි නැති තාත්‍ය දෙන සීමාවල් නැති වැට කොටු බැමි නැති සීමාවල් නැති මුරකාවල් නැති සමාන මේ පියාවල් අනු දෙනවා වැට කොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේම රකින්න යාළුවේ මයිත් එකේ දෙන්න යන්නේ අපිට ඕනලා තියෙන්නේ මේ මේ දැකපු දේ මගේ කරගන්න. නැත්නම් ඒකේ හිතෙන මම මෙතන ඉන්නවායි. ඉතින් මේ වගේ පුංචි ට්‍රික් එකක් මේකේ පේන තියෙනවා. හැමතැනදී ඕකවත් අල්ලන්න බෑ. ඒක නිසා ඒක මම නෙවෙයි. ඒක මම දකින්න එක නෙවෙයි. ඒක මමයා ඒකට දිය වෙලා ගිහිල්ලා. සීමාව නැතිලා ගිහිල්ලා කියන තැනට ගියාම ආඩම්බර වෙන්න කෙනෙක් නැහැ. උ පාටි දාන්න කෙනෙක් නැහැ. සන්තෝෂ වෙන්න කෙනෙක් නැහැ. හැබැයි අර ඝර්ෂණේ නැහැ. ආතතිය නැහැ. මේ අසහනේ නැහැ. ඕනේ නම් අර කියන විදිහට වීර්ය නැතිවෙච්ච එක ආයෙ හිතවිල්ලක් එනවත් එක්කම ආයෙත් ආතතිය එන හැබැයි පුළුවන් හිතවිල්ලක් ඇවිල්ලත් ආතති නොකර ඉන්න ඒක තමයි වශී කරනවා කියන්නේ හිතවිලි තිබුණාට මම නෙවෙයි වේදනාවට මම ඉල්ලලා ගත්ත දේවල් නෙවෙයි සද්ද ඇහුණට මට ආමන්ත්‍රණය කරනවා නෙවෙයි මොකද්ද මම ඔකට ආතතිය ඇති කරගන්නේ කියලා ඒක පස්සේ පාඩම ඒ නිසා දිගට කරගෙන යන එකයි තියෙන්නේ තව ප්‍රශ්න කීයක් තියෙනවද මේක වාගේ වැඩක් මේ වදනවා වගේ ප්‍රශ්නයක්. තව විනාඩි 10ක් විතර දෙනවා. බලමු. මේ මම මේ සින්දු කියන්න පටන් ගත්තාම වැඩේ. ගරු ස්වාමීන් වහන්සේ මා මීට පෙර දිනක පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී අද්දුරු දෙයක් දැනට નિરાයාසයෙන් දැනෙන්නට ලැබේ. පෙර ලැබූ අත්දැකීම කෙටියෙන් විස්තර කළොත් ආනාපානය වඩන අතරතුර මාහට කිසිම බාහිර සිතුලි කලා ඒම්කේ තොරව ඇසෙන ශබ්ද පිළිබඳව දැනීමක් පමණක් ලැබින. එෙහිදී මා පරයන්කේ සිටින බවට දැනීමක් තිබුණද යම් ඒකාකාරී තරංග ශබ්දයන් මනසට දැනින. එහි යම් විවේකී බවක් තිබිනා සුළු වේලාවකට පසුව එය පහව ගොස් නැවත හුස්ම කෙරෙහි සිත රැඳින. පසුව එය මාහට විටින් විට දැනෙන්නට වුවත් එය මාගේ මනෝ විකාරයක් දැයි සිතා එහි රැඳී නොසිටියෙමි. මේ සිදු වූයේ පරියන්කේ නොසිටින විටය. නමුත් ඊයේ දින කමඨහනේදී ඔබ වහන්සේ ඊයේ දින කමඨහනේදී ඔබ වහන්සේ පැවසුවා සතිය විවිධාකාරයෙන් පැමිණෙනවා තවත් එය බාර ගන්න සූදානම්ෙ සිටිය යුතු බව ඒ අනුව ඊයේ සවස්වරුවේ සක්මන් කරන අවස්ථාවේ ඉන් ස්වභාවය මාහට දැනුණ අතර මා එහි තුලම රැඳී සක්මන් කිරීමටත් පරියන්කේ යෙදීමටත් ක්‍රියා කළ අතර එසේ සිටින කාලය තුල සියලුම ක්‍රියාකාරකම් මනා අවබෝධයෙන් සිහියෙන් යුතුව සිත වෙන බවක් දැනුණ අතර විටක එහි දිගින් දිගටම රැඳීම පීඩාවක් සමග පාළු ගතියක්ද තවස් විටක ප්‍රමෝදයක්ද දැනින මෙම දැනින තරංග ශබ්දය එක දිගට නොපවති කන් වසා සිටින විටද එය මනසට දැනේ ගරු ස්වාමින් වහන්සේ මේ මාගේ මනෝ විකාර සිතුවිල්ලක් දැයි කාරුණිකව පහදා දෙන්න වහන්සේට දීර්ඝාෂ පත පිළිවන් සර්. ඔය ඒක නැවත නැවත පරීක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා ඔය දෙන්න ගියාට පස්සේ ඔක නාහ කොහොමඩක් අතින්ද බෑ. ඒ නිසා බලන්න ඕනම වෙලාවක ඒක තියෙන නිසා මේක තියෙන හැම වෙලාවෙම නැවත නැවත කරනකොට තමයි තියෙන්නේ මනෝ විකාරයක්. නම් ඒක නැවත නැවත මතුවෙන්නේ නැහැ. නැවත නැවත මතුවෙනවා නම් මේක දැනගන්න මේ මොකද්ද ස්වභාවයක්. ඉතින් ඒක තිබුණයි කියලා කරදරයක් බයක් ගන්න නැතුව මේක හුදකලාවේ ලකුණක්. තාන්ත භාවයේ ලක්ෂණයක්, වර්තමාන මොහොතේ ලක්ෂණයක්, එළඹ සිටි ලක්ෂණයක් කරන්නේ අනේකයි කරන්නේ. ආර්යයන් වහන්සේ අවසර මූල කර්මස්ථානයේ ආර්යයන් වහන්සේ. එහෙමද කිව්වේ? එහෙනම් වචනයට දැමීමට අපහසුතාවයක් පවතී. එනම් ලියන විට මට දැනුණියයි ලියන්නට උනද ඒ පරිශ්‍රණයක් මගින් ධර්මතාවයට අවදීීමක් ලෙස විනි. පරියන්කේ විනාඩි 5 විනාඩි 20ක් විතර බව දැනිනි. මෙලෙස අමාරු සහිය කතාව යන්නේ. <laughs> මෙලෙස විනාඩි 40ක කාලයක් ගත වුණි. කීප වතාවක්ම ඇස්සර වෙලා බැලුවෙමි. සතිය හොඳින් පිටා ඇති බව විටක ශාරීරියේ දැනීම හරහා විටක අරමුණු වල රූපය හරහා විටක ශරීරයේ පිඹීම හැකිලින් හරහා දැනුනි. මේ අතර විටින් විට ශරීරයේ එක් එක් පැත්තට සැරිසරේ වැනෙන්නට විය. නිදිමත නැති බවත් සතිය හොඳින් පිටා ඇති බවත් වීසිවන හැම ස්ථාවයේම මුලමැද සහ අග සතියෙන් දැකීමට පුළුවන් විය. වහන්සේගේ අවවාදයේගෙන වීසිවීමට ලෑස්ති වී නැවත ඇස්වසා ගතිමි. ශරීරයේ ඔළුව හා සම්බන්ධ වැඩපිළිවෙලක් අනාවරණය විය. එනම් අරමුණු වලට සාපේක්ෂව උදාහරණ වශයෙන් බාහිර අතීත අරමුණක් අනාගත අරමුණක් ශරීරය පිළිබඳ දැනීමකදී සැලසුම් කිරීමකදී හිසේ විවිධ තැන්වල දැනීම ඇතිවන බව දැනගතිමි. මූල කර්මස්ථානයේ සිට පැවති විට දැනීම හිස් මුදුනේ මෙන් විය. විශ්වයේ හිස් මුදුනේ අතරේ හිඩසක් නැති බව දැනින. පසුව අරමුණු විවිධ විවිධ වශයෙන් හා කය දැනීමත් සමගම එකින් එක එන්නට විය. ඔළුව පුරාම අරමුණු වලට අනුව දැනීම දැනෙන ස්ථාන විය. මෙහිමයි විශාල හිසරද හැදෙන්නේ යයි සිතුනි. නැවත විසිවීමක් සිදු නොවිය. නැවත සතිය පිහිටවන විටදී අරමුණක් ඉදිරියට ආවිට ඒ රූප ස්වභාවය දැක්ක සැනින් සතිය ඔළුව මුදුනට ආහ. එවිට දුටුවා පමණයි ලෙස සිතිනි. එළියෙන් ශබ්දයක් ඇතිනි. වහාම සතිය හිස මුදුනේ පිහිටි බව දැනුනි. ඇසුනා පමණයි සිහියට නැගුණේ. මින්පසු ඊටාම පහසෙන් සතිය අරමුණෙන් හිත මුදුනටද එතනින් අවශ්‍ය නම් වහාම මූල කර්මස්ථානටද සතිය පිහිට වීමට හැකි විය. පසුව සක්මනේදී සක්මන්ට ලැස්ති වී සතිය තින් ස්ලයිස් ඔෆ් ටයිම් වල පළමු අවස්ථාවේදී හිස මුදුනේ දැනීමෙන්ද සක්මනේදී වම් පාය තබන විට ඔළුවේ ඉදිරියේ වම් පැත්තේ සහ දකුණු පාය තිබෙන විටදී ඔළුව දකුණු පැත්තේ ඉදිරියේද දැනුනි. සක්මන නවතා පරිසරය අවට බලන විටදී සිත හුදකලාවේ පවතින බවත් නිතර සිතේ පවතින සැහැල්ලුවේ සිතේ එවිටද පවතින සැහැල්ලුව සිතේ එවිටද පවතින බවත් ඇඳ ගැනීමක් හෝ තල්ලු කිරීමක් ඇඳ ගැනීමක් හෝ තල්ලු කිරීමක් නැති බව සිහියට නැගිනි. පාදයේ පොළවේ ස්පර්ශයෙන් සිටගෙන සිටනා බවද දැනුනි. මේ ඔබ වහන්සේගේ අවධානය සඳහා යොමු කරලා තියෙන්නේ සහ අනිත් යෝගාවචර මාර්ග ඔය මේකෙදී මේ මේකෙදී මේ කෙනාට එක වාසියක් වෙලා තිබුණාට මොලේ සහ හිත කියන දෙක සම්පාත කරගත්ත පරිකල්පනාවක හිටියොත් එහෙම තමයි පේන්නේ. නමුත් ඒක එහෙම ඔප්පු කරපු <clears throat> මූල ධර්මයක් නෑ. තේරවාදී කියන්නේ හිත තියෙන හෘද වස්තුවේ කියලා. බටහිර චින්තනයේ චීනයි කියන මොලේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මොලේ වම් පැත්තේ මොලේ තාර්කික පැත්තක් තියෙනවා දකුණු පැත්ත මොලේ හෘදේ පැත්ත වගේ හැඟුම් බර ගතියක් තියෙන කියලා මේ විදිහට අපි බලනවා අර හිත <clears throat> ලෝකලයිස් කරගන්න. නමුත් හිත නන් ලෝකල්. කිසි තැනක නැහැ. ඒ නිසා මේ වගේ මොඩල් එකක් දාපම තමයි ඉදිරියට යන ගතියක් පේනවා. ඒකට වාසියට ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අර වගේ මේ මෙවකට එන්න යන්න එපා. හිත කියන්නේ මොලේ කියලා හෝ හිත කියන්නේ එහෙම ලෝකලයිස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බුදුරජාණන් කී බුදුරජාණන්සේ දේශනා කරන්නේ අසරීරං ගුහාසයන් කිය. ඒ ඒක චරං අසරීරං ගුහාසය. ඒකට ඒක චාරී කෙනෙක් ශරීරයක් නැහැ. මේ ගුහාවේ මේක ඉන්නව මෙතන කියලා කියන්න බෑ. ඒ නිසා මේ විදිහට කරගෙන යන්න. නමුත් අර වැරදි ආකල්පයට හිතේ දෙන්න වැටෙන්න දෙන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ වார்த்தාව සම්බන්ධවයි හුස්ම පිම්බීම හැකිලිම නොදැනේ මම දැන් මෙතන යන නිශ්චලතාවයෙන් පටන් ගනී ඒ සාපේක්ෂ ශුන්‍යතාවයේ ගැඹුරින් ගැඹුරට ගිය බවත් සමග සූම් කර සතිය ශාප් කරන්නට උත්සාහ කෙලිමි. ඊතා වේගයෙන් ගැහෙන්නට පටන් ගැනීමක් දැනුනි. මෙය සිදු ස්ථානයක් නිශ්චිත ස්ථානයක් නැතත් පරඟතුලේ කය නොදැනුන නිසා හිස පෙදෙසින් හෝ ඇස් අවටින් බවට අනුමාන කළ හැක. මේ ස්නායු තදවීමක් වගේ වරඟතුලේ ෆ්ලික් වීමක්. ඒ නිශ්චලතාවයේ තිබූ හිතත් ඉතාසියුම් සිත් පරම්පරාවක් ලෙස අවබෝධ වීම සමග හේතුඵල දහමක් ලෙස සිටුනි. එකවර හිස දෙසින් අනුමාන ලෙස දඟර ගැසූ කම්බියකින් කම්බියක් තුලින් බෝලයක් ගමන් කරන ආසේ සිග්නල් යාමක් වෙන්නක් හිස වටේට මෙන් ගියා. අධික වේදනාකාරී ලෙස පරංගතුල හිස රදයක් ඇතිවිය. හිස පෙදෙස දැනෙන්නට විය. දකුණු පසට බරව වේදනාව තද වෙමින් ගල් ගැසුණ හිරු වැටුණ බවක් විය. ඒ තුල සිග්නල් යාම් කූඹි ගමන් කිරීම වැනි දේ සිදු විය. යම් යම් අවස්ථාවල ඊයේ දවල් සිට පැවති ලූස් මෝෂන් ගතිය බඩ කැළඹීම අනුලෝම ට්‍රිගර් විය සියුම්ම ඕකාර ගතිය ඇතිවිය මේ සියල්ල ක්‍රියාවලින් දෙස දකිමින් හා ඒවායේ බෙල් කර්ව් එක ගෙවි ඇති නැතිවන ස්වභාවයන් දෙස බලා සිටියා මැද හිතක් පැවතුන අතර ලූස් මෝෂන් ස්වභාවයේ කෙමින් ගෙවි ගියත් හිසේ ගල් වැනි තද ගතිය හා අධික හිස රදය හිරියක් සමග නින්දට යනතුරුම තිබුණා ස්වාභාවික සංසිද්ධිය වෙනස් නොකළ යුතුයි සිතා පැනඩෝල් ගත්තේ නැත. මේ පරියන්කෙන් පසු සමහර කටයුතු දැනුවත් භාවයෙන් සිදුවිය. සමහර දේවල් ඔටෝ රොබොට් මෝඩ් එකෙන් විය. පාලනයෙන් තොර බව, ග්‍රෝසි බව තිබුණි. මතකයේ ගිලිහුණ බවක් ද විය. උදාහරණ රාත්‍රී ධර්ම දේශනය හොඳින් යසා සිටීමට උත්සාහ ගත්තත් නැගිටින විට හැලුණි. ඒ වන විටත් හිස ඉරි වැටී තිබු නිසා හරියට බය නොවන කියන කොටස මතක තිබුණි. උදෑසන අවදිවන විට අධික සැහැල්ලුවක් පුළුන් රොදක් වැනි විය. අද දවස තුලම සිතුවිලි ඉඳහිට ආවා. අධික සැහැල්ලුවක් තිබුණා. අද දවස තුල සිතුවිලි ඉඳහිට ආවා. අද පරියන්කය තුල හිත නින්දට බරයි. එක්වරක් සතිය ශාපීම සූම් කල විට බ්ලික් වීමට පසු හිස දෙස සිසිල් වී හිත සුවදායක කායික වේදනාවක් දැනුනි. හීන භාවයේ මගහැරීමට වීරිය වැඩි කළ යුතුද? උපදේශක් පතමි. තව කොටසක් තියෙනවා. අද උදේ තුන්වන පරයන්කය පෙරසේම ශූන්‍යතාවයට ගිය පසු ශූන්‍යතාවය තුළ ධර්ම කරුණු ප්‍රකට විය. උදාහරණයක් ලෙස පෙර පරයන්කවල අධ්‍යක්ීම් විනිශ්චය කිරීම ස්වාභාවික සංසිද්ධි ක්‍රියාකාරකම් දුකක් සැපක් වන්නේ ඇඟිලි ගසන්නට ගිය විටයි වැනි දේ. මේ නොකල යුත්තක්ද යම් තර්මක පාලනයක් තිබුණේ නැතයි සිටේ. නිදිබර නිින්ද නොනිින්ද අතර කාලයක් ගත විය. ඊට කුඩා කල අත්විඳි සෝබා දහම සම්බන්ධ ජවනිකා පොපක් විය. මෙතෙක් ලියූ දීර්ඝතම කමඨාන් වාර්තාව මෙයයි සමාවන්න අත්දැකීම් එකට සම්බන්ධ කළ නොහැකි නිසා මෙසේ ලියන්නට සිදුවිය. ත්වන් සරණයි. මේ දැකින දේවල් කයේ අංග වලට සම්බන්ධ කරන්නේ නැතුව ස්වභාව වශයෙන් දකින්න පුළුවන් නම් භාව වශයෙන් ගති වශයෙන් මේ ඔළුවේ මේ බඩේ මේ කටේ මේ නහයි කියලා අපි අර එන ස්වභාව ළමා ගතියටපත් කරනවා කයට දෙමින්. ඒ නිසා ඒවට එහෙම යන්න අරින්ද එතන ගියාම ඒක අර ඉමෝෂනල් ගතිය නැති වෙනවා. මේක තද ගතියක් ආව, කැළඹෙන ගතියක් ආව, බර ගතියක් ආව. එච්චර. ඒක ගති. ඒක භාව, ඒක ස්වභාව. මේ කටට බඩට නාසයට දැමීම හරහා අපි ඒක ආයේ සම්මුතියට ඇදලා දානවා. ඒ නිසා මේ වගේ ගොඩක් යnderලා මේක ප්‍රකාශ කරන භාව ලක්ෂණ වලින්, ස්වභාව ලක්ෂණ වලින්, ගති වලින්. එතකොට තේරෙනවා බොහොම කෙටි වාර්තාවක්. කියන්න ඕන දේ කියන්න පුළුවන්. මේ වගේ වෙලාවට දිගට ලියන්න වෙනවා. ඒකට අනුකම්පා කරන්නත් වෙනවා. ඒකට හේතුව අර సౌందర్యාත්මක පැත්තට යන්න කියලා. ඒ නිසා භාව ලක්ෂණ වලට ලියන්න අඩු කරන්න. ඒකට බොහෝම තීරේ තමයි ගමන යනවා. හැබැයි අර හැඟුම් බර ගතියක් නැතුව ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා කිටි කරමින් දිගට ওই විදිහටම කරගෙන යන්න. සාමාන්‍යයෙන් ප්‍රශ්න හතරක් ඉතුරු වුණා. ඒ ධර්මදේශනයේ පිළිබඳ ප්‍රශ්න ටික තමයි දැන් ඉතුරු වෙලා. හොඳයි අපි ආව ඉවර කරමු. මේ දිගටම කරයි. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනා කළා මේක ඊයේ ප්‍රශ්නය ඒක නිසා මේක කලින් දවස් ධර්ම දේශනාව පිළිබඳව ඔබ වහන්සේ ඊයේ දේශනා කරා සමතයකදී අරමුණ ටාගට් කරන බවත් විදර්ශනාවේදී එන එන අරමුණට ඒම් කරන බවත් ප්‍රශ්න දෙකක් තියෙනවා සමතකින් තොරව විදර්ශනාවෙන් සතිය වඩන හැටි ආනාපානෙන් අරමුණ වල වෙනස්කම් බලන විදියට ඒ විදර්ශනාවෙන් බලන විදිය පැහැදිලි කර දෙන මෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔය හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න එපා. හිත පිට ගියාට තියෙන දේ අරමුණු කරන එකයි විපස්සනායි කරන්නේ. එතකොට අරමුණේ බිනකොට සමතේ වැඩනවා කියලා හිතා ගන්න කමන්නේ පිට ගියයි කියලා පශ්චාත්තාප වෙනවා. දැන් මොකද්ද තියෙන්නේ කියලා ඊගා සතාපයින්කොට උගේ පිම්මට වෙඩි තියන්න ඉගෙන ගන්න එක තමයි මේකට ප්‍රායෝගිකව කියන්නේ. මේකත් ඊයේ හම්බෙච්ච ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ අරමුණක් වරහන් ඇතුලේ ආනාපානය වැනි කෙරෙහි සතිය පවත්වන ආකාරයත් ඒ තුලින් විදර්ශනා වඩන ආකාරයත් ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාව තුලදී විස්තර කළා. ඒ බොහෝ දිනාට ඉතා ප්‍රයෝජනවත් වන්නට ඇතැයි සිතනවා. අරමුණක් නොමැති අවස්ථාවේදී වරහන් ඇතුලේ අනාරම්මන උදාහරණයක් ලෙස ආනාපානයේ කිවිකෝ සිස් බවට සිතපත් වූ අවස්ථාව සිහිය පවත්වන ආකාරයත් එහි ඇති අභියෝගයත් ඒ නිරෝධය වන ආකාරයත් පැහැදිලි කරන්නේ නම් ඉතා කෘතඥ වෙනවා. සතිය යනු ආයතන ප්‍රතිපද දෙයක් නොවන බවත් සම්මත මරණයෙන් ඔබට ආයතන නිරෝධයෙන් පසුවද සති ධාරා පැවැත්විය හැකි බවට ඊයේ ධර්මදේශනාවේදී සඳහන් වුණා. අප ගැන අනුකම්පාවෙන් මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කර දෙන්න. වහන්සේට නිදුක් නිරෝගී චිරාත් කාලයක් වැළඳී පැජබේවා. නේ ආනාපානට ඕන නම් ඉන්ද්‍රිය බද්ධ වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ආධුනික පටන් ගන්න ඉන්ද්‍රිය බද්ධව තමයි. රූප හුස්ම වගේ අල්ලගෙන නමුත් නැතුවත් යන්න පුළුවන්. ඒ වගේම ඒක අහනවා මේ ඒ වගේ හිස් භාවයටපත් වෙච්චාම ඒකේ මුලැමැදක බලන්නේ කොහොමද? ඒකේ දකින්න. එතකොට තමයි තේරුම් ගන්න අරමුණ ගෙවිච්ච තැන ඉඳලා ආය අරමුණක් මතුවෙන තැනට යනකම් යනකොට මෙතන ගෙවීම තමයි මුල. ආය අරමුණක් මතුවීම තමයි අනපානේ හෝ සද්දයක් හෝ වේදනාවක් ඒක තමයි අග. ඒ අතරමැද හරිය මැද. අන්නේ විදිහට මේකේ මේක වශී කරන්න පුළුවන්. මේකේ ප්‍රමණ භාවයේ ප්‍රවීණ භාවයේ දියුණු කරන්න පුළුවන්. ඒ නිසා ඔබ නැවත නැවත එන්න අරින්න. මේ මැද කොටස දන්නේ නැහැ. මැද කොටස ලියසලා ගිහිල්ලා ලුහුටලා ලීන වෙලා නමුත් ඒකට යන්න නම් ඒ අරමුණ ගෙවෙන හැටිත් ඊගාවට අරමුණක් මතුවෙන කේන්ති නොගිහින් ආමේ නැති භාවයේ අවසාන තමයි තව එකක් මතුවෙන එක කියලා මේක ප්‍රගුණ කරන්න ඕනේ ඒක සාරිපුත්තු සාංශය සඳහන් කරනවා පමාදේ නකම්පතිටි සති බලං කියලා. ආය අරමුණක් කියලා හිත පිට ගියාට කම්ප වෙන්න එපා. ඒ බව දැනගන්න. එතකොට මේ අරමුණ නැත්තත් ඒ හැමාරේ මේක තමයි කියලා අල්ලන්න පුළුවන්. මේ අපිට ලැබුණු ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මදේශනය හා සම්බන්ධ ප්‍රශ්නයකි යෝනිසෝ මනසිකාර්ය දැනීමක් ලෙස හෝ ඇතිවන නැතිවන සිතක්සේ මෙනෙහි වේ. නමුත් එය ඇතිවීමට මූලයට යන විට සුතමේ දැනුම හා බලපා ඒ යාන්ත්‍රණය තේරුම් ගැනීමට යාම වරදක්ද. එනම් මේ මොහොතේ හේතුවක් ඇති වුණේ පෙර අවස්ථාවක ඒ යෝනිසෝ මනසිකාර නොකර ඵලයේ ඔස්සේ සිත හැදුණු නිසා යයි දෙවනුව ඒ ගැන මානසිකාර කිරීම වරහන් ඇතුලේ පෙර පංචායතනයේ රැවටීම හඳුනා ගැනීම උදාහරණයක් දීලා තිනවා කැමති දෙයක් දුටු විට ස්ටෙප් 1 දැකීම ඇතිවි ඇතිවි නැති වුණා ස්ටෙප් 2 මේ පෙරත් මෙවැනිම සිදුවීමකදී ඇසේ රැවටීමෙන් වරහන් ඇතුලේ අයෝනිසෝ මානසිකාරයෙන් ගත් නිසා දැන් මෙය කැමැතිසේ පෙනුණා පෙර රැවටුන නිසා මනසට නිමිත්තක් වී මේ සිත හැදුණු බව මෙසේ කිරීම වැරදිද ඒකට කියන්නේ පටිවිපස්සනාව කියලා. පේන අරමුණත් බලන හිතත් දෙකම විපස්සනා වෙන්න ගන්න. ඒකට ගොඩාක් සතිය අඛණ්ඩ වුණාට පස්සේ අපි අරමුණක් අල්ලන කරන විපස්සනාවේදී අරමුණ සියුම් වෙනවා කියන්නේ හිත සියුම් වෙනවා. අරමුණ ගොරෝසු වෙනවා කියන්නේ හිත ගොරෝසු වෙනවා. ආදි වශයෙන් මේ අරමුණෙන් පේන්නේ හිතමයි කියලා බලන පිළිඹුව විතරක් නෙවෙයි. පිළිඹුව හරහා මේ පැත්තත් බලන්න පුළුවන් ගතියක් එනවා. ඒක නිකන් අර කරගෙන යන වෙලාවේදී ශිල්ප දක්වන වෙලාවක්. ඒකේ මුල හරිය තමයි ඔය සුතමේ වතෙන් එන්නේ. පහුවෙනකොට ඒක ඉන්ටර්නලයිස් වෙනවා. මේ ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකෙන් පස්සේ ඒක නිකන් ඕක ඔච්චර ගලන් ගන්න දෙයක් නෑ. ඒක තමයි ස්වභාවය කියලා. නතේන න තත්ත කියලා බුදුරජාණන්චෝ බාහ්‍ය සූත්‍රය විස්තර කරන දා තාම ගැඹුරින් ඕක. බුදුමයි ඒක විස්තර කරන්න උත්සාහ කරන එක මොකද බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. අපි යමක් දිහා බලලා ඒකේ දේ හොඳයි නරකයි කියනවනම් හොඳයි කියනවනම් මගේ හිතේ වෙලාව හොඳයි. යමක් නරකද බැලලා නරකයි කියලා කියන එක මගේ හිත නරක වෙලා තියෙන්නේ අපිට පේන්නේ මේ දීන දේ නරක වෙලා කියලා ආන්නේ පටි විපස්සනාව කියන එක තමයි ඔකට කියන්නේ ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා කියනවා කොහොම තමයි ඒක පටන් අරගන්නේ අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රියේ ඔබ වහන්සේ ධර්ම දේශනා කරන විට එක් අවස්ථාවක විදුලි සැරයක් මෙන් මගේ හිසේ පිටුපස තද වේදනාවක් ඇති වුණා ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේ මාසිත කාන්දමකට ඇදී යන්නාක් මෙන් තදබල වෙනසක් ඇති වුණා. මීට පෙර දිනයන් ඉදීත් එවන් පැහැදීමක් සිත සමාධි වීමක් වැනි දෙයක් ඇති වුණා. ඒ අවස්ථාවේ මට ධර්මයේ ඇති බලය පිළිබඳව පුදුම විදිහේ ඇලීමක් ඇති වුණා. වහන්සේගෙන් උපදෙස් පතමි. හිත්වලට කාවදින අයුරින් ඔබ වහන්සේ කරන ධර්මදේශනා නිවසට ගිය පසුවත් පසුවත් හැකි හැම අවස්ථාවකම ශ්‍රවණය කරන්නට සිතාගත්තා. තවද ගැටීම් වලින් තොරව උපේක්ෂාවෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරයේද යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමට ඔබ වහන්සේ දුන් උපදෙස් මා හුඟක් අගය කොට සලකනවා. ඒ උපදෙස් වල වටිනාකම කියානීම කරන්නට බෑ. මෙවන් ධර්ම ප්‍රචාර කටයුතු නිතිපතා කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය තවත් ලැබේවා. ආලෝකයට පැමිණීමට දහමස පාදා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ අන්තිම දවසට වගේ කියවන්න ඕන එක. මේ කල්ලාගෙන ඉතින් ඕකට මම ඕම නම් ඕගොල්ලෝ මයිකල් ජැක්සන් දැක්කනම් එහෙම කොහොම හිටියේ අම්මා අප්පුඩි ගගා උඩ පැන පැන නටන හැටි දකින්නකොට අපෝ මට දෑයෙන්ට ට්‍රේන් කරන්න වෙනවා මයිකල් ජැක්සන්. අයියෝරයි මේක අමාරු සයියක වෙලා වෙලා තියෙන දැන් බල්දි නෑ. ටක් ගාලා ගියා ප්‍රශ්න අටක්. අපි විනාඩි 10ක් දෙන්න කිව්වේ 15ක් ගිහිලා තියෙන දැන් මොකද කරන්නේ අපි? අපි විනාඩි 40ක් විතර වගේ දක්වම් කළා විනාඩි 40ක් විතර භාවනා කරා. මොකද